අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අඩංගුතු දවසපත් ධර්ම දේශනාව සඳහායි රැස්ලා ඉන්නේ සීලම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්ස කස්සති බික්කුස්සවා බික්කුණියාවා චක්කු විඤ්ඤේයේසු රූපේසු යෝ රාගෝ සෝ නක්ති යෝ සෝ රෝ දෝසෝ සෝනත්ති යෝ මොහෝ සෝනත්ති තස්ස අදිමත්තා චේපි චක්කු විඤ්ඤා රූපා චක්කුස්ස ආපාතං ආගච්ඡති නීවස්ස චිත්තං පරියාදින්ති කෝපන වාදෝ පරිත්තානං තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදට තුන්වෙනි දවසටත් මේ කීර රුක්ඛෝපම සූත්‍රය අනුව මේ සලායතනයන් වැඩ කරන හැටි තවදුරටත් විස්තර කරගන්නයි මේ සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ නැත්නම් මේ සූත්‍රයෙන් උකට උදා ගැනීමක් පාඩයක් පොట్లా ගත්තේ අපි මේ පාඩේමයි ඊයේ ඉදිරියෙන් තියාගත්තේ එතකොට ඊයේ අද ඊට ඉස්සෙල් දවසෙත් ගත්ත ඒ පාලි පාඨ දෙක ගත්තොත් භික්ෂුක් භික්ෂුක් වේවා භික්ෂුණියක් වේවා යම් කිසි කෙනෙකුගේ ඇහෙන් දැකලා රූපයක් ඇහෙන් දැකලා උපදින රාගය, ద్వේෂය, මෝහය පහ වෙලා නැත්තම් පහවිච්ච නැති ඒ කෙනාට ඇහෙන් මේ පුංචි පරිත්ත වූ පුංචි වූ ආරම්භණය දැක්කත් හිත ඒ රූපේ විසින් වෙලා ගන්න. ඒ හිතට හිත මේ රූපයට වශී වෙනවා. බරපතල රූප ආරම්භණය ගැන කුමන කතාවද කියලා පළවෙනි දවසේ අපි ඉගෙන ගත්ත පාඩේ තේරුණා. ඊයේ අදයි මේ ඉදිරියෙන් තියාගත්ත පාඩේදී යම් කිසියේ ඇහෙන් දැකිත රූපයක් දැකලා උපදින රාගය නැත්තම් ඇහෙන් දැකිත රූපයක් දැකලා උපදින යම් මේ ද්වේෂයක් නැත්තම් එහෙම උපදින යම් මේ මෝහයක් නැත්තම් ඒක නට ඊටාම මනබන්ධනීය රූපයක් දැක්කත් ඒ රූපේ විචින් හිත වහලා ගන්නෑ මේ ලාමක නැත්තම් පුංචි රූපයක් ගැන කොමන කතාවද කියලා. ඉතින් මේ නිසා භාවිත ඉන්ද්‍රිය ඇති කෙනාගේ රූප විශේෂී ආකල්පයක් අභාවිත ඉන්ද්‍රියක් ඇති කෙනාගේ ඒ රූප ආදී බාහිර ආරම්මන පිළිබඳ ආකල්පයක් අතර මේ විප්ලවීය වෙනසයි මේ සර්වචනාංශේ හෙලි කරන්නේ. ඉතින් මේ වෙනස අපිට කියන්න පුළුවන් අභාවිත මනසක් ඇති කෙනාගේ හිත රූප ශබ්ද ගන්ධ රස වස් ආදී දේවල් වලට වශී වෙනවා. ඒවා ඒ කෙනාව දැහැ ගන්නවා. ඒ කෙනාව යටපත් කරනවා. ඊටාම පුංචි දෙයක් තුනක් ඇති. භාවිතේන් රැකති කෙනාට ඊට වඩා බලවත් රූප සත්‍ය ගන්ධ රස ස්පර්ශ ආදී දෙයක් ආරම්භණයක් ආපාදගත වුණත් ඒන් කිපෙන සුළු ගතිය නැති නිසා නැත්නම් කෙලෙස් නැති නිසා රාග ද්වේෂ මෝහ යාගේ ඉත ඒ බාහිර ආරම්භන වලින් පැහැරගන්නේ යටපත් වෙන්නේ වශී භාවයටපත් වෙන්නේ මේ සාමාන්‍ය කුංචි පරිත්‍ත රූප ගැන කොමන කතාවක්. ඉතින් මේ දෙකම මැදින් වගේ තමයි මේ යෝගාවචරයේ ගමන තියෙන්නේ. ඉතින් එතකොට මේ අන්ත දෙක දැක්වීමෙන් අපිට සිද්ධ වෙනවා මැද මාවතක් සකස් කරගන්න ඉතින් ඒ නිසා යම් හේයකින් යම් කිසි කෙනෙක් හිතුවොත් අභාවිත මනසක් ඇති කෙනා ඒ රූපයක් දකින්න දකින්න වාරේ කෙලෙස් උපදව ගන්න. ඒ කියන්නේ කෙලෙස් වලින් කිපෙන කුප්පිත තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ඒ වගේ කෙනෙක් වනහුවා භාවිත මනසක් තාම නැහැ. දන්නවා රූපයක් දකින්න හැම වෙලාවෙම ඇතුලේ එක්ක රාගය එක්ක ද්වේෂය එක්ක මොහේ පහළ වෙනවා. ඒ නිසා කුමක් කළ යුතුද? මොකද්ද ඒ කෙනා මේ බය දන්නාසුළු කෙනා කළ යුත්තේ කියලා බැලුවොත් ඒ සදාචාරවාදියා මේකට ගොඩාක් උපක්‍රම නානාත්මක උපක්‍රම ඉදිරිපත් කරනවා. නමුත් එකක්වත් ඒ සර්වඥ උත්තරේ තරම් කාර්යක්ෂම නැහැ. ඉතින් ඒකට ඒක පෙන්වන්නට එදා කාලේ වෙච්ච සිද්ධියක් අපේ බණ පොතේ සඳහන් වෙලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන අන්තිම සූත්‍රය ඉන්ද්‍රිය භවනා සූත්‍රය. ඒකෙදී ඒ සර්වඥාන්සේ අතුළු පිළිසක් ඉන්න වේලාවක උත්තර මානවකයා කියලා ඒ පාරාසරිය බ්‍රාහ්මණයේ ගෝලෙක් සර්වඥාන්සේ පිළිබඳ පැහැදිලි හැඟීමක් ඇති කරගෙන ඉන්න තියෙන්නේ ඇත්තේ. ඇවිල්ලා සර්වඥාන්සේ ඉදිරියට වාඩි වාචිනාට පස්සේ සර්වඥාචාර පිළිගන්නවා පිළිගන්නවා කියන්නේ ඒත් එක පිළිසඳරට යනවා. පිළිසඳර කියලා අහනවා දැන් ඔයගොල්ලෝ පාරසරි බ්‍රාහ්මණයාගේ ගෝලියෝ පාරසරි බ්‍රාහ්මණය ඔයගොල්ලන්ට ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවා. ඒකට මේ උත්තර මානවකයා කියනවා එහෙමයි කියලා. ඒක උත්තර මානව සතුරුගත තියෙන අපේ බුදුහාමුදුරුවෝ අපේ සාසුනාචේ දන්නවා. සාසුනාචගේ වැඩ පිළිවෙලවල් ඉස්මතු කරලා බලන්න ගැළපෙන සාකච්ඡාවක් කරන්න කියලා. ඉතින් බුදුරජාණන්සේ කියනවා ඔයාට එක වෙහසක් නෙවෙයි නම් බරක් නෙවෙයි නම් මේ පාරසික බ්‍රාහ්මණයා ඔබතුමන්ලට ඉතිහාන්න ගෝලයන්ට උගන්වන ඉන්ද්‍රිය භාවනා ගැන පොඩ්ඩක් කියලා දෙන්නේ කියලා. ඉතින් ඒකට මෙයා මේකම කියනවා. රාග ద్వේෂ මෝහ සහිත හිතකින් රූප බලන්න බලන්න කෙලෙස් උපදිනවා කියන එක එතන වචනේ ලියවිලා නැහැ. ඒ නිසා අපිට කියන්නේ රූප බලන්න එපයි කියලා. රූප බලනකොට අනිවාර්යයෙන්ම කෙලෙස් උපදිනවා රූප බලන්න එපයි කියලා. ඒ වගේම ඒ දිගට මේ සූත්‍රයේ තියෙනවා ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවා ශබ්ද අහන අහන වාරේ ඉත එක්ක රාගය එක්ක ද්වේෂය උපදිනවා එක්ක අතරමැද තත්ත්වයට යනවා කොයි එක වුණත් ඒ ශබ්ද තමයි වහයලා ගන්න. කරන රසායන සංගීතය තමයි නතු කරගන්න. නැදීම ගන්ධ රස පහස. ඒ නිසා අපට පාරසී බ්‍රාහ්මණ කියන සද්ධාහන් දෙපයි කියන. ගන්ධ රස පහස විදෙන්න දෙපයි කියන. හිතන්න දෙපයි කියන. කියලා යා මේ උත්තරේ දෙනවා කියන්නේ තාම දැඩි සදාචාරවාදාත්මක ඉක්මී පද්ධතියක් කියලා කියනවා. ඉතින් බැලුව බැලමට පේනවා සර්වචනාංශ වගේම මේ පරසරිය බ්‍රාහ්මණයා ශිෂ්‍යෝ හික්මලාගේ ශිෂ්‍යයන් නිදිපදති දාලා තියෙනවා. රූප බලන්න එපා, ශබ්ද අහන්න එපා, ගන්ධ රස පහස විඳින්න එපා. හිතන්න එපයි කියලා. ඉතින් මට වෙන්නේ මේ භාවනා කරන්න එන ඔක්කොමලා මේ පාරසතිය බ්‍රාහ්මණයගේ ගෝලිය වගේ තමයි පේන්නේ. ඒගොල්ලෝ හිතාන ඉන්නේ මේ රූප නොබැලීමේ, ශබ්ද නැහැීමේ, ගන්ධ රස පහස නොලැබීමේ හිත නතර වීමෙන් තමයි භාවනා වෙන්නේ කියලා. ඉතින් ඔය බුදුහාමුදුරගේ බණ ඇහුවට ඇහිලා තියෙන්නේ පාරසරිය බ්‍රාහ්මණගේ බණ. ඒක තේරෙනවා බුදුජානනාංශ මේකට දෙන උත්තරේ. ඉතින් බුදුජානනාංශ සඳහන් කරන රූප නොබල සිටීමෙන්, ශබ්ද නාහා සිටීමෙන්, ගන්ධ රස පහස නොවිද ඉන්ද්‍රිය විදිනත්ව සිටීමෙන්, නොසිතා සිටීමෙන් භාවිත ඉන්ද්‍රිය වෙනවනම් පොට්ටියොත් භාවිත ඉන්ද්‍රිය වෙන්න බෑ. බීරොත් භාවිත ඉන්ද්‍රිය වෙන්න බෑ. බම්මණියොත් බාහිරින් වෙන්න එපා. මුලික කල්පනා තිබිසු බාහිරින් වෙන්න එපා කියලා. ඒකට අරයා ගාකව සම්පූර්ණ විදුරු මාර්ගාව කඩාවැටෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ. බොයි කියන විදියට භාවිතින් ජීවිලා රූප නොබලා ඉන්න එක නම් කරන්නේ. තද්ද නාහින්දකම් කරන්නේ. කටව සබහස නොබලීම නම් කරන්නේ. නොසිතීම නම් අන්දයක් භාවිතින් ජය කියලා ගන්න වෙනවා. ඔබ පේන්නේ වෙන්නේ. බීරත් එහෙමයි. බම්මණයත් එහෙමයි. එහෙනම් අන්ත භාග වෙච්ච එකන භාගයට ඉන්ද්‍රිය භාවන. ඉන්ද්‍රිය භාවිතා වෙලා. මොකද ඒ පැත්තේ වැඩ කරන්නේ ඉතුරු කැලේ ඉන්ද්‍රිය භාවනා වෙලා නැහැ. මේක කිව්වට පස්සේ අර ඒ උත්තර මානවක උඩපාත් කරගෙන එයාට ඉදිරියට ගෙන යන්න බැරි වෙනවා තමයි තර්කේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ආනන්ද මෙන්න මේ වගේ ධර්ම උගන්වන ලෝකේ ඇත්ත දෙයක් මේ කියන්නේ රූප බැලුවොත් කෙලස් පහළ වෙනවා ඒ නිසා උත්තරේ මොකද රූප නොබල සිටීම ඒකේ මූල කොටස හරි බුදු ජානකසේ මේ කියන කොහොම ඔක්කොම සූත්‍රෙත් ඒක කියනවා අත් මේකට දෙන උත්තරේ වගේ උත්තර දෙන ලෝකෙක කලාතුරකින් කදාචි කරහචි ලෝකේ උපජ්ජති තථාගතෝ සම්මා සම්බුද්ධෝ කලාසුකින් බුදු කෙනෙක් පාන. බුදුජානන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා උගන්වනවා. කියලා ඒ බුදුජානන් වහන්සේගේ මේ වාක්‍ය ප්‍රකාශ කරනත් එක්කම ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුරේ කාංශ කරගෙන ඇටලි බැඳලා වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ අපිට තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රිය භාවනා ක්‍රමය කියලා දෙන්නේ කියලා අපි වෙනුවෙන් එතන ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් කරන පස්සේ සූත්‍ර පටන් ගන්නවා. එතකොට ඒ ඊට රුක්කෝබම් සූත්‍රේ මුල් ටික ගන්න ඕන. ගන්න කියලා කියන්නේ රූප බලනකොට අපි දැන් කරන්නේ ඒ කී රුක්කෝබම් සූත්‍රේ චක්කු විඤ්ඤාය රූප නිසා අපි රූප බලනකයි මෙතෙන් ඉඳන් තියාගන්න. රූප බලනකොට ඇතුළත කෙලස් තියෙනවා නම් කෙලස් කිපේ. කෙලස් කිපීම නිසා මේ රූපය චක්කු විඤ්ඤාය රූපය මේ පුද්ගලයා වශී භාවයට ගන්නවා වශී පවත්තම යටපත් කරනවා. පුංචි රූපයෙන් යටපත් කරනවා. මුදුවර භාවිත මනසක් ඇති කෙනෙකුට නම් මොන උලිලි පහට ආවත් මොන බහුරූපෝලම් වෙන්නවත් මොන නැටුම් කිලි පෑවත් එයාගේ හිත එහෙම යටපත් කරන්න බෑ. දැන් සාමාන්‍ය පුංචි දේවල් පුංචි දේවල් කොහොමදක්වත් වෙන්නේ ඊට පස්සේ මේ දෙක අතරමැදදී සර්වචනාංශය සඳහන් කරන යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ විදියට හිතුමනාප රූප බලන ඊතුමනාපි සද්දේහාන ඊතුමනාපි ගදරස පහස විඳින ඊතුමනාපි හිතට එන හිතවිලි බුද්ධි විඳින නැත්නම් ඒක පෝසත්කම කියලා හිතන ඒක දියුණුව කියලා හිතන ලෝකේ කාට හරි තේරුණා මේක දිගේ ගිහිල්ලා නම් ගැලවුමක් වෙන්නේ නැහැ මේක භාවිත ඉන්ද්‍රියක් ඇති කරන්න ඕනේ ඇහැ හික්ම ගන්න ඕනේ ඉන්ද්‍රිය දමණි වෙන්න ඕනේ බයලජ්ජාවක් ඇති කර ගන්න ඕනේ ඒකට සීලයක් තියෙන්න ඕනේ. මේක පිළිබඳව හික්මීමක්, සීතල වීමක් තියෙන්න ඕනේ කියලා හිතුවොත් බුදුජානන් වහන්සේ උපදෙස් දෙනවා ඒ ආධුනිකයට යම් වෙලාවක යම් රූපයක් දැකීම නිසා තමන්ගේ හිතේ මනාපයක් පහළ වෙන්න පුළුවන් අමනාපයක් පහළ වෙන්න පුළුවන් එතන මේ මනාප අමනාප දෙක මැද තියෙන தത്വෙට පාලි පොතේ සඳහන් තියෙන මනාපමනාප කියන පදේ. පද දෙකම එකතු කරලා දාලා තිනවා මනාපමනාප පහල වෙන්න පුළුවන්. කියන්නේ මනාපේ පහල වෙන්නත් පුළුවන්, අමනාපේ පහල වෙන්නත් පුළුවන් දෙකම දෙන්න පුළුවන්. මේක ਸਰවඥ නිගමනය. රූපය දැක්කට පස්සේ <clears throat> අභාවිත මනසක් ඇති කෙනෙක් නම් නැත්නම් රාග ද්වේෂයිත කෙනෙක් නම් මේ තුنين යාට යන්න දෙයක් නැහැ. මේ තුන ඉතාමත් ප්‍රසිද්ධයි. මේ තුන ප්‍රකටයි. ඒ ප්‍රසිද්ධ ප්‍රකට වෙන්නේ අරුවට පස්සේ. ඒ නිසා යම් කෙනෙක් රූපයක් දැක්කා හෝ වේවා පිනුණා හෝ වේවා ඒ රූපයත් එක්කම පහළ වෙන මේ මනාපය හෝ අමනාපය හෝ නැත්නම් මේ මනාපමනාප කියලා දක්වන දෙක අතරමැදි තත්ත්වය හෝ පහළ වෙනකොට එයාට අහක අසු බණක් නිසා හෝ උපදේශයක් නිසා හෝ සංසාර බය නිසා හෝ මේ පහළ වෙච්ච මනාපේ මේ පහළ වෙච්ච අමනාපේ මේ පහළ වෙච්ච මනාපමනාප තත්වය සංකතං ඕලාරිකම් පටිච්ච සමුප්පන්නං කියන එක තේරෙන්න පටන් ගන්න එක තමයි පළවෙනිම පාඩම් පන්ති. මේ රූපය පහළ වුණාට පස්සේ ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන මේ තුන එකතු වීම නිසා හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් තමයි මේ මනාපේ. ඒක පටිච්ච සමුප්පන්න දෙයක්. ඒ වගේම එක හේතුවකින් මේ රූපේ නිසා විතරක් ආපෙකුත් නෙවෙයි. තමන්ගේ කෙලෙස් නිසා විතරක් ආපෙකුත් නෙවෙයි. මේ දෙක එකතු ඇහැ විතරක් නිසා ආපෙකුත් නෙවෙයි. මේ හේතු සාධක රාශියක් නිසා සංකතයක් සකස් කරන ලද්දා. ඒ වගේම ඕලාරිකයි ඉන්ද්‍රිය দমনය පිළිබඳව අවදි මනසක් ඇති කෙනාට තේරෙනවා මොනම රූපයක් දිගේවත් අපි යන්නේ නැහැ ඒ රූපේට මනාපේ හෝ අමනාපේ පහළුනේ නැත්තම් අපි යම් රූපයක් දිගේ වැසියක් පිටිපස්සේ යන පැටියෙක් වගේ ඇදිලා යන්නේ එක්කෝ ඒ රූපේ මනාපයි එක්කෝ රූපේ අමනාපයි එතකොට අපි මේ රූපිට ඇති කර ගන්නා වූ නාකමනාප දෙක එතන එතන පහළ වෙච්ච මනාපයක් අමනාපයක් ඕලාරික ප්‍රතිසම්පන්න සංකත බව තේරුම් අරගත්තොත් ඒ කෙනාට තේරෙනවා ඒ මනාප අමනාප පහළ වෙනවත් සමගම අප්‍රමාදීව සතුටුමත් වුණොත් එයාට තේරෙනවා මේ කොහිදෝ නැති මනාප අමනාපයක් මේ ගමනක් යනකොට පහළ වුණා ඊට පස්සේ මම මේ බැරි දකපු රූපෙට වාල් වෙලා මේ රූපේ දිගේ ඇදලා යනවා ඒ නිසා ගිය ගමනක් වෙන්නේ නැහැ මට මට මගේ පාලනයකුත් නැහැ ඒක නිසා මේ මනාපය සාමනාපය දිගේ ඒකට පොර දාලා ඒකට ආහාර දීගෙන යන වෙනුවට මේ කොහෙදෝ යන ගමන් දැකපු මේ රූපේ නිසා ඇතිවිච්ච මනාපය ඇතිවිච්ච මනාපය ඇතිවිච්ච මනාප මනාප දෙක මැද තත්ත්වය දැනගත්තොත් එයාට මන්ත්‍රයක් මතුරන්නේ කියලා කියන බුදුහාමේලයි ඒතං සන්තං ඒතං පනීතං යද්දම් උපේක්ඛා මම මේක පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඒ චුදු උපේක්ෂාව මම විහිින ගමන ගැන වෙන්න හිත ධානය හිටියේ. නැත්නම් අසබ්දයක් වෙන වෙන්න ඇති. වේදනාවක වෙන්න ඇති. ගන්ධක රසක පහසක වෙනකොට තනිකර උපේක්ෂාවේ හිටියේ. දැන් ඒ ඔක්කොම තියෙද්දි කිසිම න්‍යායපත්‍රකින් තොරව වහාම උගක ආපాతගත වෙනවා. ඒක ආපాతගත කරගත්තද ආපాతගත වුණාද කියන එක අපි පොඩ්ඩකට පැත්තක තියෙනවා. අපි ටෙලිවිෂන් එකට ගහලා ටෙලිවිෂන් එක ක්‍රියාවත් කරා නම් අපි ආපాతගත කරගත්තා. එහෙම නෑ අපි වාහනේ යන ගමන් සයික් කන්නාඩි මොනවාරි දැක්කනම් ඒක ආපాతගත වුණා. ආපాతගත වෙන්නත් පුළුවන් ආපాతගත කරගන්නත් පුළුවන් ඒක සංස්කාරික වෙන්න පුළුවන් අසංස්කාරික වෙන්න පුළුවන්. කොහොමද වෙනකොටම ඒක දිගේ අපි ඇදිලා යන්න නම් ඒකට එක්කම නාපෙන්න ඕනේ කොමන අපෙන්න ඕනේ අන්නේ මතුවෙන මනාපමනාප නැත්නම් අතරමැදි தত্ত্ব දෙක එන්නකොටම එතන අප්‍රමාද කියන වචනේ සුවිශේෂාර්ථයක් තියෙනවා. ඒ මතු වෙනකොටම දැක ගන්න පුළුවන් වුණා නම් තමයි තේරුම් ගන්න පුළුවන් මම මේ ගමන පටන් ගත්තේ මේකට නෙවෙයි. කොහෙදෝ යනකොට ආපු මේ මනාපමනාව තත්ත්වයක්. ඒකෙන්සල චක්කු විඥානයේ දුන්නේ උපේක්ෂාවේ. ඒ උපේක්ෂාව ආරසා වැඩි. උපේක්ෂාව අර්ථ සිද්ධිය වැඩි. උපේක්ෂාව අර්ථ කුසලෙ වැඩි. දැන් මම නතු වෙලා. දැන් මම ගැති වෙලා. බද්දලෙක් වෙලා, දාසෙක් වෙලා මේ රූපෙට ඇදිලා යනවා. ඒක නිසා ඉක්මනටම මනාරමනාව පහළ වෙනකොටම අප්‍රමාදීව දැනගත්තන නැවතත් උපේක්ෂාට යමතිනීද වෙයි. නැවතත් විච්ච සංගතිය පිළිබඳව සතුටුමත් වෙන්න අවදිමත් වෙන්න තිනීද වෙයි. යම් මේකින් අපට දැක්කමනාවේ දැක්කමනාවේ දැකගන්නේ මතුවෙච්චමනාවේ මතුවෙච්චි මනාවේ දැක ගන්න බැරි වුණා අපි දිකීම ඒක දිගේ ඇදිලා යනවා ඒ වෙනුවට යම් කෙනෙක් මේ මනාපේ වැඩි කරන්න උත්සාහ කරනවා නම් අමනාපේ වැඩි කරන්න උත්සාහ කරනවා නම් මනාපමනාප දෙක වැඩි කරන්න උත්සාහ කරනවා ඒ පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ වුවත් අනුකම්පා කරන්නේ නැහැ තමන්ගේ ශිෂ්‍ය විදිහට සලකන්නේ නැහැ හොඳට මතක තියාගන්න ඒක ඒක ඒ මට්ටමේදී බුදුන්වත් උදව් කරන්න බෑ ඇති වෙච්ච මනාපය ඇති වෙච්ච මනාපය වැඩි කිරීමට කටයුතු කරන කෙනෙක් නම් එයා සංසාර බය දකපු කෙනෙක් නෙවෙයි. සංසාර බයෙන් ගැලවියට කටයුතු කරන කෙනෙකුත් නෙවෙයි. බුදුජානකගේ ශික්ෂා පද්ධතිය අර කෙනෙකුත් මෙයා ගැන කතා කරන්නේ නැහැ. මොකද කාට හරි අවශ්‍යයි. බුදුන් ලෝකේ පහළ වෙලා තියෙනවා මම තිල් අරගෙන ඉන්නවා මට මේක කරගන්න ඕනේ. එතකොට එයාට පුළුවන් වුණත් මතුවෙච්ච මනාපේ මතුවෙච්ච මනාපේ මතුවෙච්ච මනාපමනාපේ දෙක දැක ගන්න. එයාට අත්වාසිය වැඩි මතු වෙනකොටම දැක්කොත් දැකලා පමා වුණොත් පමා වෙන්න වෙන්න තමන්ගේ දාස භාවය වැඩි වෙනවා තමන්ගේ බද්දලකම වැඩි වෙනවා තමන්ගේ තියෙන දීන හීනකම වැඩි වෙනවා රූපය මේ අවවාහිලා ගන්නවා පරියාදීනම් චිත්ති තිත්තති යටපත් කරනවා ඒක නිසා යාව පුහුණු වෙනවා අපි ගත්ත නිදර්ශනය ගත්තොත් සක්මන් කරගෙන ඉනොට රූපෙට හිත යන්නේක විශේෂයෙන්ම හැරෙන වෙලාවේදී බොහෝ කොට සිද්ධ වෙනවා ඒ සිද්ධ වෙන හැම වෙලාවකම බලනවා මේ වම දකුණ බල බල ඉන්නකොට ඒ අත්දැකීම උදාසීන. ඒක හරි කම්මැලි. ඒක හරි නීසකයි. ඒක හරි එපා කරන සුළුයි. ඒ වෙනුවට විචිත්‍ර රූපයක් දැකීම වහාම හිත පැහැර ගන්න සුළුයි. ඒක නිසා යම් වෙලාවක මේ බුදුහාමුදුරෝ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දෙන මේ උපදේශය අනුව යම් කිසි කෙනෙක් දැන් මේ සක්මන් කරන්නයි දැස්සේ සක්මනේ හැරෙන වෙලාවේදී මම දැන් රූපයකට හිත ගියා. මම මේ රූපේ අනාරක්ෂිත තැනක්. ඒක යන්නේ මම මනාපේ නිසායි. ඒක යන්නේ අමනාපේ නිසායි. මේකෙන් වෙන්නේ වම දකුණ කියලා දැකගෙන ගිය පුරුදු කරන ගිය අරමුණට අනදර කිරීමක් මෙතන වෙන්නේ. අනදර කරනවා කියල කියන්නේ ඒක නීරසයි. ඒක ඒකාකාරයි. ඒක උදාසීනයි. ඒක සැකයේ වෙන සුළුයි. මෙන්න මේක දැක්කම මම දැන් ඉන්නේ විචිත්‍ර වූ කතිදි බහුල වූ රූප දර්ශනයක. මනාපේ සාමනාපේ විශ්ින් තල්ලු කරලා දෙනවා. මම හිතියේ නීරස වෙන නැත්නම් කම්මැලි වෙන ඒකාකාරී වෙච්ච වම දකුණේ මේ වම දකුණ චිත්ත ප්‍රවෘත්තිය උදා කියනවා තියාලේ. මේ රූපය එක්ක රාගය එක්ක ද්වේෂය එක්ක මොහේ වඩනවා. එතකොට මේ පුද්ගලයාට එතන එතනම තේරෙනවා මේ රාග ద్వේෂ මෝහ වඩන ජවනිකාව මෙතනින් තියෙනවා. උපේක්ෂාව දෙන, අරසාව දෙන නිවනටමත් ප්‍රතිපදා වෙන මාර්ගෙ මෙතන තියෙනවා. අන්නේ දෙක පරෝපදේශ රහිතව දැක ගන්න පුළුවන් නම් එයාගේ හිත මේ රාග ద్వේෂ මෝහ මගාරවල උපේක්ෂාවට ගන්න පුළුවන්කම මේක තමයි ඒ යෝගාවචරයගේ ආරම්භක පියවර මේ සතිය ක්‍රියාවත් වෙන හැටි. අප්‍රමාද භාවයේ ක්‍රියාවත් හැටි. මේක මේ වැඩමුළුව පටන් ගත්ත දවසේ ඉඳලා අපි මේ ක්‍රියාත්මක වෙච්ච එහෙම නැත්නම් පළපදියම් වෙච්ච සත්‍යයක් ගැන කතා කරාට සත්‍ය පිහිටෝන හැටි ගැන කතා කරේ නෑ ඒක මේ දේශනමාලාවේ අඩුපාඩුවක් දැන් මෙතනදිත් ගන්නෙ වඩන ලද සතිය ඇත්තේ වීනම් වඩන ලද සත්‍ය අප්‍රමාදයක් ඇත්තේ වීනම් යාට තේරෙනවා මේ සක්මනේ ඉන්නකොට දැන් ඉන්නේ අනුතුරු ස්ථානයක. දැන් රාග ද්වේෂ මොහොත යටපැසියක් වෙලා. බැලේක් වෙලා. බත් බැලේක් වෙලා. දාසෙක් වෙලා. මේ එතනම තියෙනවා ඒ ශාන්ත වූ උපේක්ෂක වූ ප්‍රණීත වූ පමදක්ම තියෙනවා. ආනේ දෙක පිළිබඳව අවදි භාවය කියන්නේ සතිය කියන්නේ දැනීම කියනවා නම් බුදුචානන්සේ නොකිය කියවෙන නියාමයක් තියෙනවා මේ දෙක දන්නවා නම් ස්වභාවයෙන්ම හිත අර උපේක්ෂා තන්ට ආරක්ෂකවන්නේ නික්ලේශී තන්ට ඒක මනුස්ස හිතේ උප්පත්ති ගුණයක් මේක අනුසරදායක තැන මේක ආරක්ෂක තැන නම් මේ දෙක පිළිබඳ අවදිභාවයක් තියෙන මනස ආයි කියන්න ඕනේ නෑ මෙතෙන් වරින් කියන. අන්න ඒක පෙන්නන්ට මේ කියන સંદર્ભය පෙන්වන්න ක්‍රිෂ්ණමූර්තිතුම හොඳ ලස්සන උපමාවක් පෙන්නනවා. එයා කියනවා අඳුරු වෙලාවක, ගොම්මන් වෙලාවක නැත්නම් අලුයම් පාන්දරේ විදිනකොට කෙනෙක් සපතුලිට පුනටුව විදිනකොට එයා දැන් කපාත් කරමින් තියෙන කකුලට පේනවා ඒ තියෙන තැන උරු නැති වස්තුවක් තියෙනවා. ඒතර මහා ලොකු දෙයක් නෙමෙයි අර දන්නේ නැහැ. නමුත් يعني මොනවාරි ශක්තියකින් මෙයාට හිතනවා මේ පය තියන්නේ ඉස්සෙල්ලා මේක බලන්න ඕන කියලා බලනකොට ඒක සර්ප හිසක්. පොඩි සර්පෙක්ගේ හිසක් කොටයකින් එළියට ඇවිල්ලා තියෙනවා පේන්නේ නැහැ. හොඳට බැලුවොත් පේනවා මේක මේ පොළොන්තෙලිසයි කියලා. ඒකට තිබ්බොත් කකුල ගහන්නේ විදුලි වේගයෙන්. ඒක නිසා මේක නා දන්නවන පුළුවන් තෙස කියන්නේ කෑවට පස්සේ ගොඩක් විස ගොඩක් වේදනාව දෙන සතෙක් හරියට ඉදිවෙනව කකුල මාරාන්තික දේවල් ලංකාවේ සිද්ධා ගියා පංචලා නෑ දැනට මේ මාරාන්තික සත්තු අතර එකේ පුංචි මේක තමයි ඕක. ඌනිකන් සාමාන්‍යයෙන් මේ උඳු ඇලක් විතර ඇති සතාගේ සම්පූර්ණ ප්‍රමාණීච කකුලට තද වෙන්න ඉඩ තියෙනවා. කකුල ගත්ත ගම උගහන. ඉතින් ක්‍රිෂ්ණ මිත්‍රතුමා කියනවා නොසලකෙලින් යන කෙනාට නూరు වස්තුවක් දකින්න දැකලා කකුල තියන්න ඔන්න මෙන්න කියලා. එයාට තේරුනොත් මේ පොළොන්තලගේ හිස කියලා. එයා දුවන්න ඕනේ උතුරටද දකුණටද කියලා කියලා දෙන්න ඕනේ කියලා එයාට. කොච්චර වේගෙන් කකුල ගනීද ඒක කියලා දෙන්න ඕනේ නැහැ. ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. ඒක හැම කෙනා ගාම තියෙනවා. හැබැයි මේ චිත්තක්ෂණේ පැන්නවා නම් සතා ගහනවයි කියන එක විදුලි වේගයෙන් සිද්ධ එතනදී ඒ අඩිය තියන්න ඉස්සලා දකින්න එකත් අඩිය තියන වෙලාවෙ නොදකින්න එකත් සමාජ ජීවිතයේ තීතු කරන දෙයක්. දැක්කොත් පැනලා යනවා කියන එක කොහටද දුවන්න ඕන කියන එක ඒ වෙලාවට පිටරටින් අපිට එක්ස්පර්ට්ලා ගෙන්නන්න ඕනේ දුවන්න ඕනේ උතුරටද දකුණටද වමෙන්ද දකුණෙන්ද කියලා. ඒක සිද්ධ වෙනවා. ඒක පිළිබඳව සැක කරන්න එපා. ඒක මනුස්ස ජීවිතේ අපිට හම්බ වෙච්ච දෙයක්. හොඳයි නරකයි දෙක පේනවා නම් ඉතින් ස්වභාවයෙන් හොඳ පැත්තට යනවා. අපිට වෙලා තියෙන අපි මේකට පෙන්නලා නැහැ. අනිත් එක මේ දෙකම පෙන්නන එක සදාචාරයක් කියලා අපි දන්නේ. ඉතින් ඒක නිසා අපි මේ උනාට පස්සේ වැඩි සිද්ධ උනාට පස්සේ අර රූපෙට බයි. මගේ හිත දැහැගත්ත රූපෙට බයි. නමුත් මේ රූපෙට බයි. බණින්ද හිත උනේ පමා වෙච්ච නිසා පමා වුනේ නැත්තම් තමයි ඕන තරම් තිබුණා අරක දැකලා ඒ පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදන රූපේ දැක්කත් මන අපේ ඇති වුණා තමන්ට නැවත পায়ට හිත අරගෙන සක්මන්ට හිත අරගෙන ගැලවෙන්න ඕන තරම් වෙලා තියෙනවා එතකොට රූපෙට යන්න ඉස්සෙල්ලා සතිය රූපෙට ගිහිලා ආවට පස්සේ සතිය ඒචා රූප දෙකෙන් ඇතුල්චි මන අපෙන් කිසිම ක්ලේශයක් පහළ වෙලා නැහැ ඒක නිසා තමන්ට පුළුවන් නම් භාවනා කරනකොට හිත පිට යනවා කියන වළක්වන්න බෑනේ. වළක්වන්න ඉස්සෙල්ලා මගේ හිත තිබුණේ උපේක්ෂක වූ, සාන්ත වූ, ප්‍රණීත වූ වමදක්නේ. ඒක පහකට රූපයක් දැක්කා. දැක්කට පස්සේ යම් තැනකදී අපි කලින් කරන භාවනාවක ප්‍රතිඵලයක් වශයෙන් අපිට තේරෙන මෙතන අනාරක්ෂිතයි. එතන එක්කමන අපි මෙක්කමන අපේ තියෙනවා. කොමනාපමන අපතිනවා ඊට වැඩිය සාන්තයි ඊට වැඩිය ප්‍රණීතයි මේ උපේක්ෂකෝ සතිය. පය සක්මන මම මෙතෙන්ට එන්න ඕනේ කියලා ඇත්තට ඉස්සලා ඉස්සලා හිතුවට පස්සේ හිත ඉබේ වෙනවා. හිත ඉබේම අරමුණට එනවා. අරමුණට ආවට පස්සේ මේ හිත පිට ගිය කලාව පශ්චාත්තාප වෙන්න බෑ. හිත පිට ගියාට කෙලෙස් එකතු වෙලා නැහැ. පටන් ගත්තේ සතියේ ඉවරුනේ සතියෙන් අතරමැදි රූපයක් දැක්කා. මනාපපනමත් පහළ වුණා. ඒත් නැවත අරමුණ ගිරන් තිබ්බට පස්සේ එයා දන්නවා මේ බුදුහාමුදුරුවෝ නිසා ධර්මේ නිසා සතිය නිසා අප්‍රමාද නිසා මගේ පෙර කළ අත්තරදි නිසා අද මට පුළුවන් ඒක දිගේ දිගට යන්න දෙන්න තුවාපව ආරක්ෂක භූමියට ගෙනත් යන්න ඒ සාන්ත ප්‍රණීත වූ උපේක්ෂක වූ අරමුණක් මම වඩලා තිබුණා මට හදිසියකදී ඒක තමයි පිහිට වෙන්නේ ඒක නිසා මම මෙතෙක් කල වැටි වැටි හරි ගමන්න ඉගෙනගත්ත සක්මණ තමයි මට පිහිට වෙන්නේ කියලා එයාට ඒ අනතුරේදී කලබලයේදී අමලියේදී ආරක්ෂක භූමිය, උපේක්ෂක භූමිය, සාන්ත භූමිය, ප්‍රණීත භූමිය තියෙන එක එයා මේ ජීවිතේ වඩලනද සතියේ සතිපට්ඨාන ප්‍රයෝජනය. මේක තමයි ආරම්භක යෝගාවචරයට ලැබෙන ආරම්භක ප්‍රතිඵලය කියන්න පුළුවන් නැත්නම් කඩේ පරීක්ෂණය කියන්න පුළුවන් නැත්නම් මේ කරපු වැඩේ හරි ගිහිල්ලාද මට සතිය කියන එක හරි ගිහිල්ලාද මට දැන් මේ ඉන්ද්‍රිය භාවනා දියුණු වෙනවද නැද්ද කියන එකට පළවෙනි ලකුණ තමයි හිත පිට යන්නේ කියන එක නෙවෙයි ලකුණ. හිත පිට යන රූපත් පේනවා. ඒක නොබලයින් එක නෙවෙයි ප්‍රශ්නේ. ඒක දැකලා ඉන්නේ අනතුරු දැනග කියලා වැටහෙනකොටම අනතුරු නැති තැන තවන්ට සීපත් වෙනවා. ඒක මේ කොහෙර කියලා හොයාගෙන ඉන්න කන්නේ. අම්මා අප්පා දීපෙකුත් නෙවෙයි. තමම වඩලද මූල කර්මස්ථාන. අන්නේ දෙක තියෙනවනම් යාට කරන්න අද වැඩපිළිවෙලේ මේ ලැබිලා තියෙන ආශිර්වාදය මේ අත්වාසිය යෝගාවචරයට හොඳම ලකුණක් ඒත් එක්ක මේකටත් කියනකොට මොකද හැම වෙලාවෙම මේක වෙන්නේ වරින් වර වරින් වර වෙනකොට දන්නවා දැන් මේක තමයි කළ යුතු දෙය. ඒක තමයි ආරම්භක ස්ථාන. ඊට පස්සේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මෙයා යම් දවසක හිතනද දැන් මට මේක තමයි බුදුන් කියන්නේ. මට මේක තමයි ධර්මය කියන්නේ. මට මේක තමයි සංඝයා කියන්නේ. මේක තමයි මගේ හික්මීම. එතකොට මේ පිට ගිය අරමුණකට හිතනක් වෙලා තියෙන වෙලාවක ඒකේ තියෙන රුචිය මනාපමනාප බලවලා කියලා හලාගෙන ඒකට යනවා වෙනුවට උපේක්ෂක වූ සාන්ත ප්‍රණීත අරමුණකට ගැනීම මෙතර ඉන්ද්‍රිය භාවනාවක් වෙනවා. මේ ඉන්ද්‍රිය භාවනාවේ යට තියෙන්නේ පවට බය, පවට ලැජ්ජා. ඒ පවට බය සහ පවට ලැජ්ජාව කියන එක දිගේ පොඩ්ඩක් විස්තර කරොත් මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝපාදාය තාම නෝපන් අකුසල ධර්මයන් නොඋපදවාලා හිත නැවත උපේක්ෂක ස්ථානයට ගැනීමේ පියවරයි මේ. ඒතර සතර සම්‍යක් ප්‍රදාන වීර්යයේ පළවෙනි වීර්යයේ යොදා. යම් හේයකින් ගිය රූපේ ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යනේ බලන්න ගියාන රස විඳාන රාග ද්වේෂ මොහ වැඩෙනවා ඒ වෙනුවට මේ උපේක්ෂක වූ ශාන්ත ප්‍රණීත වූ අරමුණට ගත්ත නිසා එසේ උපදින්න ඉඩ තිබුණා වූ තාමනෝපන්නා වූ අකුසල ධර්ම නොයිපද වීමට බුදුන්වත් අපිට උදව් කරන්න බෑ වෙන මොන පිටකින්වත් මේක වඩන්න බෑ මේකෙම වඩන්න ඒක නිසා චක්ුණා රූපං දිස්වා න නිමිච්ඡක් ගායෝති නානුභයජනක් ආයෝති යත්වාදි කරන මේ සංඝසංගතම් විරත්තං උපපජ්ජති වාපකා කුසල ධම්මා තස්ස සංවරය අපජ්ජති රක්කති චක්කේන්ද්‍රය චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති මේ தත්ත්වදී සර්වඥයන් සඳහන් කර තියෙනවා චක්ුණා රූපං දිස්වා දැන් මම ඉන්නේ සක්මනේ බන්ධන සක්මනේ ඉන්න සක්කලාපසයි කියන උපේක්ෂාව කියලා සාන්ත ප්‍රණීතයනවා ඇහැට රූපයක් දකිනවා න නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති. ඒ දකින අතුරු රූපේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. අලගිය මොළගේ විස්තර හොයන්න යන්න එපා. ජාතකේ හොයන්න යන්න එපා. ගිය ගමන් වෙන්නේ මොකද්ද? ඒකට හිත නතු වෙනවා. අරමුණ පාවා දුන්නා වෙනවා. අරමුණ අනන්ත කරා වෙනවා. යත්වාදිකරණ මේකන් අසම්මතං වේරන්තං uppajjati පාපකා කුසල ධම්මා යම් හේකින් මේ පණිවිඩේ නොලැබී යම් හේකින් ඉන්ද්‍රිය භවනා පාවිච්චි නොකර හිටියානම් උපදීන්ට ඉඩ තියෙන කෙලෙස් රාශියක් නොඉපදෙවීම පිණිස ඇහැ පරිසංක ඇහැ සංවරද බයලච්චා උපදන ඒ වෙනුවට තමගේ වම දකුණ ආරක්ෂක මොට දේවතාවෙක් විදියට ආරක්ෂක ධර්මයක් විදිහට පාවිච්චි කරනකොට එයා ඒ කරන ඇහි සංවරය මේ කයේ වචනීය සංවරයට උගෝක්ෂි ඒක නිසා මේක ටිකක් ටිකක් නෙවෙයි හුඟක් ආධුනිකයට බලන්නේ සත්‍ය කියන එක දන්නේ නැති කෙනෙකුට මේ වගේ වැඩකට හිත දැමීම හුඟ දෙනෙක් හිතන්නේ ලස්සන රූපයක් දැකලා ඒක දැක ගන්න බැරි වුණා නම් මේ රසනාඳුනන ගොරකෙක් කියලා මෙච්චර ලස්සන දෙයක් හම්බෙච්චලා ඒක බලන්නේ නැතුව මේ පරණ පුරුදු ලක්ෂණ භාවනා කරන ඒකේ මොනවද හම්බෙන්නේ ඒක නිකන් කම්මැලි නීරසයි ඒකාකාරී ඒක නිසා මේ දැක්ක වෙලාවේ ඒකවත් බලා ගන්න නැතුව මට ඩිජිටල් කැමරාවක් තිබුණා ඒක රිසොලූෂන් දාලා ෆොටෝ එකක් ගන්න තිබුණා කියලා හිතන එක රසකාමීන් හිතන්නේ සම්පූර්ණ අනිත්‍යයි. ඒත් එක්ක බුදුරජාණන්සේ කරඬුවකුත් නැහැ. බුදුරජාණන්සේ මාතුකාට කතා කරන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙකුට ඕනේ නම් ගලවා ගන්න නොපන්න කුසල නොයිපද වීම පිණිස මෙන්න ක්‍රමේ ඒ වෙනකොට ආරක්ෂක භූමිය දැනගලා තියෙනවා මූල කරපස්ථානේ දැනගලා තියෙනවා තමයි දැනගෙන තියෙනවා මූල කරපස්ථානේ ගෝචර භූමිය පැනලා ගිය පැනලා ගිහින් තාම දැන් රූප බලනවා සද්දාන මොන හරි වෙන්න පුළුවන් නමුත් මේක දිගේ ගියොත් රාග ද්වේෂ මොහ වැඩෙනවා ආපහු આવොත් තමයි ගැලවු මාර්ගයක් තියෙනවා මෙන්න මේ දේ දන්නවනම් සිත ස්වභාවයෙන්ම ගැලවුම් මාර්ගයට එනවා. ඒ නිසා අපි කමඨා සුද්ධ කරන වෙලාව කායින් හරි කිව්වොත් කවුරු හරි ස්වාමීන් වහන්සේ මම සක්මන් කරගෙන ඉනකොට මට රූප පෙන්නවා, සද්ද ඇහුණා, ශරීරයේ අංගතන වල වේදනා දැනුණා. මම ඒක බල බල ඉනකොට හිත යම් වෙලාවකට පස්සේ හිත නැවතත් මූල කර්මස්ථානට ආවයි කියලා මම සමහරලාට නතර කරලා අහනවා මේ මූල කර්මස්ථානට ආවද ගෙනත් තිබ්බද කියලා. අනුතර තැන ඉඳලා Taman කියනක් තිබ්බද නැත්නම් ඒක ස්වභාවයෙන් ආවද කියලා. ඒක යෝගාවචර සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නයක් නෙවෙයි Tamanගේ. අහුවට පස්සේ ආවොත් තතනවා. ඉස්සෙල්ල ඉස්සෙල්ල මේනි ගෙනත් තිබ්බා වගේ. අනාරක්ෂිත තැනින් ආරක්ෂිත ගෙනත් තිබ්බා වගේ. හොඳට පුරුදු වුණාට පස්සේ පේනවා ඒකට මම යන්නේ හිතන. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. ඒක මානව මනසේ ඒ උප්පත්තියම ලැබිච්ච දෙයක්. අනතුරු සහිත දේ අනතුරු නැති දේ දැකපුවාම සර්පයා පා ගන්න හදනකොටම සර්පෙක් කියලා දැක්කොත් ගැලවුම් මාර්ගය කියලා දෙන්න ඕනේ නැහැ. ඒක බුදුජානකසේ සඳහන් කරන්නේ ජානතෝ වික්ඛවේ පස්සතෝ ආශවානං කයං වදාමි න අජානතෝ න අපස්සතෝ. මහණි මේ දැක්කොත් ජානතෝ දැනගත්තොත් ආශ්‍රයෙන් ගැලවෙන්න පුළුවන්. නොදැක්කොත් නොදැනගත්තොත් බෑ. නිසා අවිද්‍යාව සදලස බලපානවා. Taman දන්නවනේ මෙතන රාග ද්වේෂ ආදී මොහ ආදී දේවල් ඇති වෙන්න පදනම තියෙනවා. මෙතන නෑ. මෙතන ආරක්ෂක සහිතයි. මෙන්න මේ දේ දකින්න කෙනාට විතරයි ශාසනයක් තියෙන්නේ. මේ දේ දකින්න කෙනාට විතරයි ධර්ම වැඩ කරන්නේ. මේ දකින්න කෙනාට විතරයි බුදුරජාණන් ආමන්ත්‍රණය කරන්නේ. ඒක දකින්නතෝ රූප බැලීමේ ආශාවේ දින එකට බුදුරජාණන් සිතික ගමනක් නැහැ. ගනුදෙනුවකුත් නැහැ. ඒක නිසා අපි කොච්චර වෙලාවක බුදුහාමර ප්‍රතික්ෂේප කරනවද කොච්චර වෙලාවක තමයි මේ බුදුහාමුදුරුවෝ කියන දේ දන්න ප්‍රමාණයෙන් සංකීර්ණකට ගාගෙන කරගෙන යන්න හදනවද කියලා බැලුවොත් භාවනා කරන කෙනාට පේන්නේ භාවනා කරන රූප පෙනීමේ කරදර වැඩි වෙලා වගේ. භාවනා කරන කෙනාට පේන්නේ සද්ද හිමෙන් කරදර වැඩි වෙලා වගේ. ඉචිලෙන් කරදර වැඩි වෙලා වගේ. නමුත් මේක හරහා නොගෙයින් වෙන කුසලයක් මාර්ගයෙන් මේක ප්‍රතිස්ථාපනය කරන්න බෑ. මෛත්‍රී බුදුහමරෝ දැක්කයි කියලා වෙනම සමීකරණයක් නෑ. මෛත්‍රී බුදුහමරෝ අපට මේ හැසංවර කරලා දෙයි කියන හිතන්න යන්න එපා. එහෙම හිතන්න පුළුවන් නම් ඒක බුදුහමරෝ ඡන්දයක් තිබොත් මෛත්‍රී බුදුහමරෝ දිනයි. එහෙම නෑ. ඒගොල්ලෝගේ ඡන්දයක් ඇත්තෙත් නෑ. කවුරුත් එකයි. අපිට කියලා දෙන එක තමයි කරන්නේ. නිසා උගෝදනේ හිතනවා මේ ධර්මන ගැඹුරුයි අපිට කරන්න බෑ. ඒ නිසා අපි සාමාන්‍ය පික්කම් කරලා නැත්තම් මෛත්‍රී මතුවේ බුදුආමරලා කරන්න පුළුවන් කියලා මේවා තේරෙන කෙනා ප්‍රමාදී කියලා. මේ අදගලේ ඉතිරි කරන්නේ නැතුව පමස්තර දාන. බුද්ධ ආගමෙන් කරන්නේ ඔච්චරයි. බුද්ධ ආගමෙන් කරන්නේ අපස්සේ කර දෙන්නම් කියලා බින් ගැටේ කියලා හරි දාලා යන්නකො අපි පස්සේ බලාගමු කියලා. ඉතින් දාලා අපි හිතනවා ගානකට මට්ටමට ආවට පස්සේ ටක් ගාලා ඉන්දිය කර්ම වෙයි. බයලජ්ජා වෙයි. සීලේ ඉතින් අර දාගන්න බැරි වුණ ගාන තමයි ප්‍රශ්නේ අපිට. ලොකු ගානක් දාන්න පුළුවන් නම් පිටියෙත් නම ගහන්න පුළුවන්. ඒක තමයි තියෙන සෙල්ලම. නමුත් මේ ඔක්කොම කරලා බුදුරජාණන්සේ යාළු කරන ගතම් එකක් දීලා හරි මේ බණ අහලා බණ ක්‍රියාත්මක කරන වෙලාවේ මේක සිද්ධ වෙන්නේ කියලා හිතාගන්න ගියාම කීයක් ප්‍රමාණයක් කොච්චර ප්‍රමාණයක් නැත්නම් අපිට එන දවසක තියෙන චිත්තක්ෂණ ලක්ෂ කෝටි වාරකින් කොච්චර පොඩ්ඩද බලන්න මේ ප්‍රශ්නට මුහුණ දීලා කරන්න හදන්නේ ඔක්කොමලා විවිධ උපක්‍රම යම් මේකින් මේ විදියට හිත පිට යනවා ඒකට වළක්වන්න බෑ රූප පේනක වළක්වන්න බෑ හිතේනක වළක්වන්න බෑ ශබ්දයෙන්ක වළක්වන්න බෑ නමුත් ගියාට පස්සේ නැවත ආරක්ෂක භූමිය දාන්න මම නැවත ගෙනල්ලා තියන්න ඕනේ මෙතනයි කියලා දන්නකම යම් කිසි කෙනෙකුට හිතට වැදුනා ඒක තමයි සතියේ පළවෙනිම ආරක්ෂක යන්ත්‍රණය. මෙතෙන්ට යනකම් සතිය වඩලා තියෙනවා. මොකටද? හිත පිට යනවා. මොකද පිට ගියාට පස්සේ පුළුවන්කම ලැබුණොත් ගෙනත් තියන්න ඕන තැන ගන්නවා. අනාරක්ෂිත තැනක ඉඳලා ආරක්ෂක තැන ගන්නවා නම් එයා පිළිබඳව බුදුරජාණන්සේ බොහොම ආඩම්බරෙන් කතා කරනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨාන දන්නවා. ගෝචර භූමිය දන්නවා. හැබැයි කොච්චරද හිත පිට යනවා. ගෝචර භූමිය පිටපයින්. පයින් පයින් වෙලාවේ යා මේ නැවත නැවතත් අරමුණේ ගෙනල්ලා හිතපත් කරනවා. පුළුවන් තරම් ඉක්මනට. ඒක පිළිබඳව ඔය සෝතානුද්ධත සූත්‍රයේදී ලස්සන කරකැවිල්ලක් බුදුරජාණන්සේ කරකවල උනාස්කේ සර්වඥතා ඥාණයට මේ උත්සාහ කරන යෝගාවචරයට රක්ෂණයක් දෙනවා. ආරස්සාවක් වෙනවා. මහණී යම් කිසි කෙනෙක් මේ සතිපට්ඨානය පිළිබඳ සුත්තා ධතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දික්ඛියා සුප්පටිවිජ්ජා මේක අහලා තියෙනවා මේ සති ධර්මයේ කියන එක සුතා සුත්තමේ වශයෙන් අහලා තියෙනවා ධතා ඉතී තියාගෙන ඉන්නවනේ මේ අනුකුත් ධර්ම වලට වඩා වඩා දුරදිග ගෙනියන ධර්මයක් කියලා ධාරණය කරන තියෙනවා ಪರಿචිතා ටිකක් කරලා බලන්නත් ආසාව ගිහිල්ලා වරද්ද වරද්ද සතියක් පිහිටවල කියනවා. සුද්ධාගතා පරිචිතා මනසානුපේක්ෂිතා. මම මේ සතියේට සතිය ඇතිකරන ගත්ත කාලේ ගඟ තීනිකපු වගේ ආක ගියාද නැත්නම් ඇත්තටම මට මේකේ ප්‍රයෝජනයක් ඇති වුණාද කියලා මනසින් විමසලා බලලා තියෙනවා. ඊට පස්සේ ධිට්ඨිය සුප්පටි විද්‍යාවට තේරෙනවා නම් යම් ප්‍රමණකට සතිය වැඩුවා නම් ඒ පමණට අනතුරුෙදි මට ආරක්ෂක භූමියක් ලැබෙනවා කියන දෘෂ්ටිය ඒ කියන්නේ යහ කල්පනා වැටිලා කියනවනම් ඒ කිනාට බුදුජානනාංශය දෙන සාතිකය තමයි මරණ චිත්තක්ෂණේ විචිත්ත මනසකින් මරණ ස්වර්ගයට යනවා මෙතෙන් යනකම් භාවනා කරලා මේ තමයි මගේ සංසාරේ මම වඩන හොඳම පින්කම. වැඩිම කුසලතාවය. වැඩිම දක්ෂකම කියලා ඒක අදහනවා නම් ඒක නා මරණ මොහොතේ සුනාමියට අහු වෙන්න ඉඩ තියෙනවා. පෝච්චිලයට වෙන්න ඉඩ තියෙනවා. පිනිගන්නකට අහු වෙන්න ඉඩ තියෙනවා. ඒකට සම්පූර්ණ වික්ෂිප්ත මනසකින් ගියත් ඒකේ නා අර වඩලන සතිය නිසා ඊගාව මට්ටමේදී සුගතිගාමි වෙලා තණ්හා වික්කවේ සතුප්පාදා. ඊගියට පස්සේ කල්පනා කරනවා මම හොද්දටම අංජබජල් වෙලාවේ මැරුණේ කොහොමද මෙහෙට ආවේ ඒකෝට කලාතුරකින් සතිය පිටනම ගියාත්මේ සතිය පිටලා ඒක ඒ අනතුරු වෙලාවේ මට උදව් වෙනවයි කියලා එයාට ඒ සතුප්පාදේ කියලා කියන්නේ අනතුරු යුණාට පස්සේ යාට තේරෙනවා මම මේ ආරක්ෂක භූමියට පැරචුට් එකකින් වගේ ගෙනත් දැම්මේ සතිය. අම්මා නෙවෙයි, තාත්තා නෙවෙයි, බැංකුව අරමුදල නෙවෙයි. බැංකුවේ ලොක්කා නෙවෙයි. කවුරක්වත් නෙවෙයි තමන් වඩලද සතිය. ඉතින් අපි ඒක වඩා ගන්න වෙලා නැහැ කියලා. මේ අම්මා කියන දේ, අප්පා කියන දේ, සර් කියන දේ අහහ කොච්චරද ඉන්නවද? ඒ විදිහින් Taman විශ්ීම අනිවාර්යෙන් වැඩි යුතු බුදුහාමුදුරුවෝ විශ්ින් ඒකාන්තෙම කියන මේක තිබියදී අපේ ජීවිතේ කාලේ කොච්චරක් මෙයාට ගත කරනවා කියලා බැලුවොත් අපි මරණට බය වෙන එක සාදා. ඒ මරණදී කාටුට්ට මේ කොයි අතහුවේද කියන්නේ බෑනේ අනල ගහන වෙලාවේදී හොඳටක් අහුවේද නරකටක් අහුවේද කියන්න බෑනේ. අන්න වෙලාවේ අනනෝ වෙවි. අනල තමයි කුට්ටම් බෙදන්නේ. එතකොට කොයියට හම්බෙද කියන්න බෑ. ඒකට ලෑස්ති වෙන්න කාඩක සාතිකයක් දෙන්න බෑ. මේ නිසා මේ නිසාම ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඒ අලුතින් ගහලා තියෙන පොතට කියන්නේ සතිය අතිබල සම්පන්නයි කියලා. ඒ පළවෙනි පිටු දෙක ඇතුළත කියනවා අපි මෙතෙක් කල් විශ්වාසයේ තියපු සියලු චෛතසිකයන් අතර සතිය විතරයි කවදාකවත් අපිව පාවන්න දෙන චෛතසිකය. අනික සියලුම චෛතසික අපිව පාවා දෙනවා. අපි කොච්චර ශ්‍රද්ධාවන්තවත් මරණ මොහොතදී අංජබජලුණොත් සතිය සිහිය මේ ශ්‍රද්ධාව වගේ කියන්නේ අපිට ස්වර්ගය ලබා දෙනවා කියන්නේ. ගාක් ශ්‍රද්ධාවන්ත කට්ටිය ගියයි කියලා මට ළඟදී තාරංචක් ආව ඔක්කොම අපායි කියන්නේ. ඒ <laughs> විශ්වාසයක් අපිට ඉන්න මනසේ ඔක් කියපු ගමන් ගන්න ඔයගොල්ලෝ මට මේ මේ චිත්තේ වෙනවා. ඒ අක්ෂයා මේ භාවනා කරන අයට මරණයට පස්සේ මොකද වෙන්නේ කියලා කියනවා. ඌ කන්නට කරලා කියනවා එක් එක්ක දිවි ලෝකෙ ගිලන ඔක්කොම අපායි. උගා පින්කම් කරපු ඔක්කොම ඔය කවුරු මේ දෙල්ලම් කරගෙන හිටියද මන් දන්නේ ඌ කෙන ඇත්තද මුරුද දන්නේ නැහැ. මිනිහ කියලා කිසිම කෙනෙක් අපි මේ මෙහෙදී උජාරු කෙරුවට අර අර දේවල් කෙරුවා මේ මේ දේවල් කෙරුවයි කියලා. ඒ මරණ පරීක්ෂණයේදී පරාදපේ. මරණ පරීක්ෂණ කියන එක දන්නේ? පච්චත් මරණ පරීක්ෂණ නෙමෙයි. මරණ පරීක්ෂණ. තේ. මොයි මේ මේ ආයුධ එකක්වත් එතන වැඩ කරන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව වැඩ කරන්නේ නැහැ, වීර්යය වැඩ කරන්නේ නැහැ, සතිය වැඩ, සමාධිය වැඩ කරන්නේ නැහැ, ප්‍රඥාව වැඩ කරන්නේ නැහැ. මේ සෝතානුදත සූත්‍රයේ එක අවක්ෂේපණයක් වෙන්නේ නැති ඥානන පොණක ස්වාමීන් වහන්සේට මට ඒක හරියට හිත වැදුණා පළවෙනි දවසේ පොත කියවනකොට බොයි මොන චෛත්‍යිකේ ඇදහුවත් ඒක හදිසියකදී ඔබ පාව දෙනවා. පාව දෙන්න ඉඩ තියෙනවා. සතිය විතරක් කවදාකවත් පාව දෙන්නේ ඒක අපිට තේරෙන්නේ සක්මන් කරනකොට හිත පිට යනවා. පිට ගියාට පස්සේ සතිය වදන එකන අරමුණට දොස් කියන්නේ නැහැ. දැන් හිත පිට ගියාට දොස් කරන්නේ නැහැ. බලන්න කොච්චර වෙලාවකින් මම නැවතත් ගෝත්‍ර භූමියේ ගෝචර භූමියේ ආරක්ෂක භූමියේ පිහිටන්න පුළුවන්ද මේක ඉක්මන් වෙනවා මේක එන්නේ සූර වෙනවා නම් එයාට තේරෙන්න පටන් ගන්නවා මේක අත්තරද්දෙන් ඇර වෙන්න කොන්නම ක්‍රමයකින්වත් අපිට ගන්නන්න බෑ කරබැලීමේ ඒක කියනවා දැකපුරුද්ද අහපුරුද්ද කලපුරුද්ද කියලා එක ඒක අහන්න ඕනේ අත්තරතර බය නොවෙන්න ඕනේ කරලා කරලා කරලා කරලා පිට ගියාට පස්සේ නැවත අරමුණට ගත්තට පස්සේ පශ්චාත්තාප නොවෙනවා. දැන් මම මායතිය යාන්ත්‍රණේ තියෙනවා. මොකද යාන්ත්‍රණේ අහෝසිකණ යාන්ත්‍රණය. රූපය දකින්න වේදනාවක් විඳින නව පව සිද්ධ වෙන්නේ. මොකද අපි ආපහු වෙවිලා අරමුණේ හිටිනවා. මේක අපි පුහුණු කරගත්තොත් එනද මේ කාරණාව තේරුම් ගත්තොත් ඒ මනුස්සයා තුළ ඒක නිකන් මේ කීකෝ කියලා රුක්කොබම සූත්‍රේ පොට්ටක් අදාළ නැති වෙන්න පුළුවන්. Taman කෙරේ පුදුම ආත්ම අනුකම්පාවක් එන්න පටන් ගන්නවා. මෙහෙම නැතුව ගත කරපු ජීවිතේ මොන තරම් අනුතුරුදායක ජීවිතයක්ද දැන් යන්තම්. නැති ධාම පෞසිද්ධ වෙනවා. නමුත් ඒ පෞසුද්ධ කරන්න තරලෙක් කැල්ලක් හම්බෙලා තියෙනවා. සරලට ගලවදුවාම පොඩ්ඩක් සුද්ධ වෙනවා. නැවසරයක් හොදන තව පොඩ්ඩක් සුද්ධ වෙනවා. මේක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා දැන් තමයි manussකම තියෙන්නේ. දැන් තමයි ජීවත් වෙනවා කියන්නේ මෙතෙක්කල් කඳුරලා තියෙන්නේ. මෙතෙක්කල් දාඨකම් කරලා තියෙන්නේ. මෙතෙක්කල් වාල්කම් කරලා තියෙන්නේ. මේකන් බත්තරකම් කරලා තියෙන්නේ. දැන් මට කියලා දෙයක් තියෙනවා ඕන තරම් හිත පිටපලයි. පිට ගියාට ලදලද වෙලාවෙ බලනවා නැවතත් කියනලා. අලුතින් ලැබෙන චිත්තක්ෂණයට මම නවමුව මූණ දීලා අකමැති වෙච්ච දෙයට කමන්නේ දැන් මම දන්නවා අලුතෙන් පටන් ගන්න යන්න කියලා මේ චක්කුණා රූපං දිසහැට රූපයක් දැක්කට තාම නෝපන්න කුසල් නොයිපද වීම පිණිස ඇහැ සංවර කරගන්න නම් ගිනල්ල තැන්පත් කළ යුතු ආරක්ෂක භූමිය පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ඒක තමයි අපි සාමාන්‍යයෙන් අරමුණ කියලා කියන්නේ. මූල කර්මස්ථානය කියලා කියන්නේ. සතියට ආලම්බණය කියලා කියන්නේ. ආනි ආලම්බණය බුදුන්ටත් වැඩි කියලා මං කියන්නේ තරහින් නම් නෙවෙයි. ඒක බුදුහාමරට වැඩි බොහොම වටිනවා. මොකද මේක උරගා බලන්න පුළුවන්. ඒකේ සජීවී ධර්මයක් මේ කතා කරන්නේ. මම හිතන්නේ බුදුජානනාංශ මම මේක කිව්වයි කියලා මම ඒක තරහ වෙයි කියලා. මේක තමයි ධර්මය කියලා කියන්නේ. මේ තමයි සංඥා කියන්නේ. අපි යෙදිලා සංසාරේ බය දැකලා වයින් ගැලවෙන්න කටයුතු කරනවා. මේක වෙන්නේ සීල. මේ කියන්නේ සීලය කියන්නේ කාය වාචික හික්මීම නෙවෙයි මේ මානසික හික්මීම. ඒ කාය හික්මීම නෙවෙයි මේ කතා කරන්නේ. වචනේ හික්මීම නෙවෙයි. ඉන්ද්‍රිය සංවරය බයලජ්ජාව සීලය. මේක තමයි මනුෂ්‍යගේ ශිෂ්ටාචාරය කියන්නේ. මේක තමයි හැදියාව කියන්නේ. ඉතින් මේකට විවෘත වෙච්ච නැති මේකට අහලා නැති මේකට අහන්න කැමති නැති කොච්චර ජනතාවක් බෞද්ධයන් අතර අපි ගත්තොත් ලෝක ජනගහනයේ 100 කොච්චර පොඩද බෞද්ධයෝ ඊට වැඩි අමාරුයි මෙවැනි ධර්ම ධර්මයේ සජීව පැත්ත බලන්නේ නැතුව බෞද්ධ වෙන පිරිසක් නෙවෙයි එක්කෙනෙකුට දෝෂෙන් නෙවෙයි මම මේ කතා කරන්නේ. කවුරු හරි අල්ලගත්තොත් මේ වගේ පුංචි උපක්‍රම ක්‍රමසාවිදි යා කොච්චරක් ඊට පස්සේ කාලය නැවත හිත ආරක්ෂක භූමිත ගෙනත් තබා ගැනීම. ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරී කියලා කියන්නේ සති ධර්මයේ ආරක්ෂා කරන එකනාව සති ධර්මයේ විශ්ින් ආරක්ෂා කරනවා ප්‍රතිපන්න. Taman සතිය රැකගත්තොත් පුළුවන් තරම්. ඒ සතිය මරණ මොහොතෙත් අපි අරස කරනවා. සර්පෙක් කන්නයන් දන තරස කරනවා. ෂොක් එකක් වදින්න දන තරස කරනවා. කාර්යයන් දන තරස කරනවා. ඊට පස්සේ ආර පුළුවන් උර ගාලා බලන්න උර ගාන්න ගාන්න කිරි ගහට මෝල් ගහින් යනවා වගේ හරියනවා මිසක් වරදින්න කවදාකවත්. ඒ අනතුරේකදී මම මෙතෙන් ඇවිල්ලා ආරක්ෂක භූමියට එන්න ඕනේ කියන කතාවේදී ආරක්ෂක භූමිය කවදාවත් මාව පාවා දෙන්නේ ඉඳගෙන භාවනා කරන හුස්ම මාව අතහැරලා යන්නේ කවදාකවත්. සක්මන් භාවනාවේදී පය පයට හිත ගන්න පුළුවන් තේ මාව අතහැරලා යන්නේ. ඒක බුදුහාමුදුර අපිට දීලා තියෙන ඒ වගේ බොහොම විශ්වසනීය ධර්ම දෙකක්. එදිනදා ජීවිතේ චේතනාපූර්වක කරන වැඩේ තමයි ආරක්ෂක භූමිය. එච්චරයි. අතුරු දේවල් වලට අත දාන්න කීගම අපි අනාරක්ෂිත වෙනවා. මෙන්න මේ විදිහට කරගෙන කරගෙන යනකොට එයා සීක තත්ත්වයටපත් වෙනවා කියලා ප්‍රශ්නසේ සඳහන් කරනවා. එයා මේක දිරව ගන්නවා එකට. සීක වුණාට පස්සේ සීක ප්‍රතිපදාව උන්වහන්සේ විශ්වාස කරන්නේ යම් වෙලාවක එහෙම ආරක්ෂක අරමුණ ගන්න. ඉඳගෙන ඉන්නවනම් සාක් පරියන්කේ අනපාණි ගන්න. ඒක ආරක්ෂක භූමිය. එතන සක්ම කරනවා වම දකුණ කියලා අපි ගන්නවා. එහෙම දැනගෙන ඉන්නකොට යාට තේරෙනවා දැකපු හෝ බලපු රූපකින් හිත පිට යනවා. සක්මණේ හෝ පරියන්කේ ගමන් යාට තේරෙනවා හිතපු තැන මනාපමනාප නැහැ. මේ දැකපු රූපේ මනාපමනාප තියෙනවා. මනාපමනාප එනකොටම මේ මනාපමනාප නැති තැනට එන තමයි පෑදී දියට බොරදී එක් වෙනකොටම අට්ඨියති හරායති ජගුච්චති කියලා. ආ මගේ පදනම කඩලා ගියා. ලැජ්ජා වෙනවා. ජුකුප්සා කරනවා. මට මෙච්චර ලස්සන රෙඩ් කාපට් පාරක් තියෙද්දි මගේ හිත කකබලි කියනවා. අට්ටියති හරාහිති චිකුච්ඡති එකෙන්න එන්න පටන් අර ගන්නවා යාට මම හිතිය පිසුදු තැනක පැහැදිලියට දැන් වරදී එකතුණයි කියලා යට ඒ එන ඒ වෙච්ච දෙයක දුක් වෙනවා කියලා කියන්නේ පදනම කැඩිච්ච බව හරාහිති කියලා කියන්නේ ලැජ්ජිත වෙනවා ජුකුච්ඡති කියලා කියන්නේ ජුකුප්සාක් ලක් වෙනවා එතන මම ලස්සනට මොකද කියන්නේ කුමර බබ්බසර අසපු වීමා තම වැඩි හිටි දැහන බිඳුනා කුමරියක පාතලම තැන අදිසිය මතේ සිඳු ගැල මතක් මම මගේ බබ්බසර අසපුයි සම වැඩි හිටි ඒකේද කුමරියක පාතලම තැන දැරිච්ච ගමන් මගේ හිතේ සාහිත්‍ය ඇගියෙන් නම් කුමරි බලන්න ඕනේ කකුල් දෙක බලන්න ඕනේ ඔය කලබ බලන්න ඕනේ බලපු ගමන් ඉතින් දිගින් දිගටම දිගින් දිගටම අනත්තට යනවා එතකොට අනේ මම මෙතෙක් කල් කරගෙන ගිය වැඩ පිළි ඔක්කොම කැඩුනා නේද කියලා අර ඇතුලෙන් එන ඒ ලැජ්ජ බය දෙක ලැජ්ජිත ලැජ්ජිත වෙයි දුක්ඛිත වෙයි විගුප්සා කරයි කියලා කියනවා ඒක බය කරලා ගන්න එකක් නෙවෙයි උසාවි දඬුවම් දීලා ගන්න එකක් නෙවෙයි මඩ දඬුවම් දීලා ගන්න එකක් නෙවෙයි අර කලින් කලින් කලින් කරගෙන යන පෙතෙන් පිට ගිය ගමන් නැවත ගෙනල්ලා තියලා අනේ නොම ගැනේ කුගේ හැටි මං ගෙනල්ලා තියෙන එක මගේ වැඩේ කියලා ඒකේ ගුණේ දකින්න දකින්න මේ සාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාරමණ නිතරම මයි ළඟ තියෙනවා පාවා දෙන්නේ මේ වටින් පිටින් සද්ද වේදනා හිතුවිලි එනවා ඒ වගේ මං පරීක්ෂා කරන්න ඕනේ මම කොයි වෙලාවක හෝ මේ ආරක්ෂිත භූමිය පාවා දෙනවද අනදර කරනවද අනදර කරනම අසත්පුරුසයි මම අධර්මයි මට කරන්න තියෙන දාහනය කියලා පුරුදු වුණාට පස්සේ ඒක ඇඟෙන් එන්න ගන්න. පිට ගිය ගමන් ලැජ්ජිත භාවයටපත් වෙනවා. වික්ෂිප්ත භාවය නැත්නම් පිළිකුල් කරනවා. ජුගුප්සාටපත් වෙනවා. මේ අට්ඨියති හරායති ජිගුච්ඡති කියන වචන තුනට බුදුරජාන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ පෙන්ලා දීලා තියෙන්නේ අනිච්චා සංඥා කිය. මට මේක නොවේවා කියලා හිතනවා. මං යන පාරේ එහෙම නපුරු විසභාර දර්ශන නොවේවා. ගිය ගමන් යාපහු අරමුණට ගෙනත් දානවා. නමුත් අපේ ත්‍රිපිටකයේ අපි දක්වනකොට මේ අනිච්ච සංඥා කියලා මේකත් පටලවගෙන තියෙනවා. මේක අනිච්ච. අනිච්ච කියලා කියන්නේ ඉච්ඡති කියලා කියනවා. මම මං යන ගමනේදී මම හිත පිටේ යන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් රූප අරමුණු දැක්කට රූප අරමුණටත් වඩා රූප අරමුණේ මතුවෙන මනාපමනාප වලට මම කිසිම ඡන්දයක් දෙන්නේ නැහැ. මම ඒ විනෝදාර හිතපු සාන්තෝ ප්‍රණීතෝ උපේක්ෂාවට මං යනවා කියලා. එයා දන්නවා ගැට ගහගෙන මේ දිගින් කරපු හරකෙක් කරගෙන යන මිනිස්සෙක් වගේ අරක ඇදගෙන යන්න හදනවා ලණුවෙන් දාලා ආයෙ Taman යන ගමන්ට ගන්න පුළුවන් වෙනවා. හරකට නාශනෝ දැම්මා වගේ Taman තේරෙන කොට ඒත් අර කඩප්පුලි ගතිය හිතේ තියෙනවා. තාමත් රූපොඩ පයි. තාමත් ශබ්දවල පයි. ඒ පැන්නට එයා ඒ කියන්නේ ඉස්සර වගේ දැකපු රූපෙ පිටිපස්සේ දූලා ගිහිල්ලා ඒක ෆොටෝ අරගෙන පුත්තිය ගහගෙන නටන්න යන්නේ නැහැ. දැන් දැනගන්න කියලා වුණා. පාදලඹ දැල්ුණා. තමයි දැහන බිඳුරා කියලා වහාම ආයෙත් අරස කර ගන්නවා. මේක සීක ප්‍රතිපදාව කියන්නේ. ඒ කියන්නේ සුවාන් වුණාට පස්සේ කරන වැඩ ටික. එයාට යුතුයකමක් තියෙනවා දැන් භික්ෂුවක් වශයෙන් ඉන්ද්‍රිය භාවනා කරන වශයෙන් යුතුයකමක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් කියනවා අසීක ප්‍රතිපදා කියලා ඒක මේ දැන් ඔය කීරු රුක්කෝකන් සූත්‍රයේ අපි අතගත්ත පාඩේ රාග දේශ මොකක්වත් නැහැ යාගාව. ඒත් ඇහැට රූප පේනවා ශබ්ද ඇහෙනවා එතකොට දකින්න රූපය මනාප උපදවන හිත ගන්නාසුළු දෙයක් වුණත් ඒකේ අසුභි දකින්න පුළුවන් යාට අපි දකිනවා තරුණේ තරුණියක් වගේ දකිනවා එතකොට අපි දන්නවා ඒක තමයි තරුණයෙක්ගේ හිත පැහැර ගන්න තියෙන උස්සස් බරපතලම දේ තමයි තරුණියගේ රූපය ඉස්කෑවට පුරුෂයා පුරුෂයාට ස්ත්‍රියක් එහෙම දෙයක් වුණත් එයා දන්නවා මේක අටමුල්ල දුගුලක් මේකට ගියේ ගමන අය කකුල ඉස්සරහට දාන්න පුළුවන් මඩට ගන්න බෑ. ඒකයි කසාදේ ස්වභාවය. මේක තමයි රහතන් වහන්සේගේ දෙන විකූපය. දැන් නාගසමාල ආමතුරු මොකදට රහත් වෙලා නැහැ. බණ භාවනා කරගෙන ගමන් පින්න පාතුවයි. වදිනකොට සනකෙලියකට ඉත්‍ත්‍යාවක් බීලා සංගීත භාණ්ඩයක් අතේ ඇතුව නටනවා වයනවා වාදනය කරනවා. ඉතින් මිනිස්සු ගොඩාක් කොට වෙලා බලන මෙයාගේ මේ රංගන ශිල්පය ගැන මේ ආමුදුරන්ට එක පාට පේනවා බලනවා බලලා කියනවා කී දහහක් අපායයි. යටිවිචේ සංවේගයට මේ හිතගෙනම හත්. දකින්නේ විසම විසභාග දර්ශනයක්. හැබැයි ඒ ශාන්සිත ඇති උනේ විකුප්සාවක්. ඒ තමයි අටවල ලද උගුලක්. මේකේ කී දහහක් අමාරු වැටෙනවාද කියලා. ඉතින් ඒ විප්ලවය, ඒ ඇති වෙන විප්ලවය කෙලෙස් සියල්ල කපලා දාන්න පුළුවන් තරම් බරවත්. මොකද ඊට ඉස්සෙල්ලා අර වගේ පුංචි පුංචි උපක්‍රම කරලා තියෙනවා. ඊට පස්සේ මම දකින්නකොටම ලැජ්ජයින ගතිය පුරුදු වෙලා තියෙනවා. ඒක නිසා ඇතුළෙන්ම කටහඬක් නැගිනවා. පොඩ්ඩක් බලපන්. මේ වගේ භාවිත මනසක් නැති බනහල නැති සුතා දතා පරිචිතා මනසානුපෙක්කිතා දික්ඛ්‍ය අසුප්පටි විඥා නැති කෙනෙක් මේකට අනිවාර්යයෙන්ම අහු වෙනවනේ. ඒක එතකොට එන සංවේගයෙන්ම මේ ලක්ෂණ රූපේ අසුබේ දකින්න පුළුවන්. ඒක අපේ හිතුව හොඳටම පාරයින මිනිහක් වුණ වෙලාව පනෝගහලා ගඳයි ජරාවයි ඔක්කොම කියනවා. ඒක අසුබ දර්ශනයක්. නමුත් ඒකේ සුභේ දකින්න පුළුවන් උඹටත් ඔය ටික වෙයි. මොයි කොච්චර අඟලන්න ගියත් උකට ණය වාගෙන යන්න ගියත් ඔතනින් තමයි කෙලවර වෙන්නේ නිසා මැරෙන්නේ ඉස්සලා ඔබ දැකපු එක හොඳයි. නැත්නම් ඔබ පෙන්කෙලිය නතර කරන්නේ පෙන්කෙල කියලා ඉඳී. ඕ බලාපන් කියලා දක්ෂ මනසට කිනාට ඒ දකින්න දර්ශනයෙන් කමටහන ගන්න පුළුවන්. එතකොට මනාපමනාප දෙක කොයි එකාවත් ඕනේ නම් මනාපමනාප දෙක නැති මානසිකත්වයක් ගන්නකොට ඒක තමයි සර්ව මේ රහතන් වහන්සේගේ තියෙන විකූර්ණය. ඒක තියෙන ශිල්පේ. ඒ නිසා කවුරු මොන උලිහිය පෑවත් රහතන්වහන්සේ යා පින්නන නෙවෙයි දෙවේ නෙවෙයි ගන්න දෙවේ නෙවෙයි ගන්නෙ තමන්ගේ මනසට ඕන දේ ගන්න. එහෙම නැත්නම් ඒ පින්නන දේට නතු වෙන එක තමයි භාවික මනසක් ඇති කෙනාගේ ස්වභාවය. ඉතින් මේ අපි ගියා මේ ඊපෙරදා ටයිම් ස්ක්වයර් එකට නිව්යෝර්කේ අම්මට බොසත් ඒකත් ලෝකයට ධර්මානිස් කියලා හිතනවා කියාම අම්මා උදේ ඉඳලා හැන්ද වෙනකම් විතක් වගේ මුළු බිල්ඩින් එකේම තියෙන්නේ ටීවී ස්ක්‍රීන් එකක් එක එකන එක එක කැලි පෙන්න පෙන්න නටන කිල්ලෝරක් නෑ බල්ලා ඉවර කරන්න බෑ එකම තැනකවක ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් නෑ මං හිටියා ඒකට ගියාට පස්සේ ගියේ කරත් කතා කරලා ගිහුවා පොඩ්ඩක් කියලා බලන්න ස්වාමීන් වහන්සේ මෙතෙන්ද ගියාට පස්සේ එතන හැදෙන මිනිස්සෙකුට මොකද්ද ලෝකේ කියලා පේන්නේ. එතින්කට පුළුවන් වේද බුද්ධ රූපයක් හේතු කරලා දෙන්න. ධර්මයක් හේතු කරලා දෙන්න. සංඝයා හේතු කරලා දෙන්න. සීලයක් හේතු කරලා දෙන්න. ඉතින් මේකෙන්ලේ දිනුම තන ලෝකේ අපි ඉල්ලන තාක්ෂණික දිනුන පෝසත් කමින දිනුන තමන්ගේ වට්ටත් හැමෙට්ටම් තියෙන දැනනේ. ඉතින් ගියාට පස්සේ උච්චරයි. ඉතින් අපි කියන්න හදන්නේ එතෙන්ද? මේකට අපි ඉන්නේ දියුණුව. එතෙන්ට ගියාට පස්සේ Taman දන්නේ නැත්නම් මේක හදලා තියෙන්නේ මේ ඔබ දිවන් දක්කන්න නෙවෙයි. එතන ඔබේ සුභසිද්ධිය නෙවෙයි. මෙතන තියෙන්නේ ඔබේ තියෙන අර රූප වලට නතු වෙන ගතියෙන් දාසකමින් උපරිම ප්‍රයෝජන ගන්න මිසක් ඔය අම්පරිම තාක්ෂණය යොදලා තියෙන්නේ බැරි වෙලා හරි හිතනවාද කාගේ හරි හිතසුව හෝ සුභසිද්ධිය සඳහායි. හිතන්න කොනක්වත් ඉඩක් තියෙනවා. ඒක නෑ. ඒක නිසා ඉවතිමුණයි කියලා අපි කෙලස ගත්තට අපි නිගවන්න තියෙන අපිට තියෙන පුළුවන් තරම් පරිසම් වෙලා දකින්න ඕනේ මම දැක්කයි කියලා ප්‍රශ්නයක් නෑ. ඒකයි බුදුන් කියන්නේ නොබල සිටීම නෙවෙයි මේ. ඉන්ද්‍රිය භාවනා කියන්නේ ඒක දැක්කට කෙලස ගන්න නැතුව ඉන්නේ නෑ. ඉතින් මේකට ඒ ඒ වගේ ගినాපු තැනට ඔය කියන්නේ මොකක් දැක්කත් Tamanට ඕනේ අරමුණකින් ගන්න එක බොහොම ලස්සනට රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒක සූත්‍රවල වෙන තැනක සර්වඥාන්සේ දේශනා කරපු තැනක් මට හිතුව හම්බෙලා නැහැ. නමුත් ඒක හරියම ලස්සනයි. ඉදිරිපත් කරන හැබැයි ඒක හොඳටම මේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ අර්ථය හොඳටම සුළු ගන්නවා. රටපාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඔබේ කුල 84 කියලා තමයි ධනෙට උණු කුල දෙකක ඉපදිච්ච එකම දරුවා එකම පුතා මෙයාට කරන ඔක්කොම බුදලේ උරුම. නමුත් සර්වඥාන්තික ධර්මයක් කාලයක පාරටම තීන්දුව කරන පැත්තේ. ඉතින් ඒ නිසා අම්මයි තාත්තේ තද්ද බල විරුද්ධ වෙනවා. ඒ කියන්නේ එකම දරුවා ඊට පස්සේ වෙන්නේ මේක රාජහන්ත කරනවා. මෙච්චර වටන ධනෙ. ඉතින් මේ හඳුනන්නේ ඒව මොකක්වත් නැහැ. මෙයා කරන දේ උපවාසයක් කරලා මැරෙන මාරාන්තික උපවාසයක් කරලා අවසරය අරගෙන පැවිදි වෙලා රහත් වෙලා නැවත එනවා ඒ ගේ තියෙන වීදියේ පින්න පාරේ. ඊට පස්සේ ඒ යාළුවෝයි අම්මයි තාත්තයි ඔක්කොම හිතනට උඹ පැවිදි වුණාට කවදා හරි උඹ ගිහි කරනවා. සිවුරු අරවනවා කියන අදහසෙන් තමයි අදහස මේ අවසරය දෙන්නේ. මේ ආවුදු ඒක දැනගෙන පලාතක ඉන්න තෝ කියලා රහත් වෙලා පව වෙනවා. දැන් මේ කවුරක්වත් දන්නේ නැහැනේ මේ මේ ආමුරණ වෙලා තියෙන එක. ඉතින් කොහොම හරි මේ ආමුරගේ දෙට්ට ගෙන්නගෙන කියනවා දානෙකට. ඒ බොහොම සාධාරණ දෙයක් නේ. ඉතින් දානියක් දෙන එක ආමුරගෙන්ට අම්මප්පනේ. ඉතින් මේ ආමුර දානේ බාරගන්න. බාරන ගෙදර ගියාට පස්සේ අම්මා කියනවා. එයාගේ පරණ අඹුව පස් දෙනෙක් හිටියා. ඒ පුරාණ දූතිකාවන් කියනවා යම් ආකාරයකින් සැරසුනොත් උඹේ කරන්නේ ස්වාමියා උඹට කැමති වෙදී ඒ ආකාරයට සැරසෙන්නේ කියලා අටපත් වෙනාට කියනවා. ඒ කියන්නේ කිව්ටෙක්ස් ද ලිප්ස්ටික් ද ඒ ඒ කියන්නේ අර රූපලාවන්‍ය ඊළම වැඩ පිළිවෙල දාලා ඔබ සුකුරුත්තම දාගෙන වරේ ඊට පස්සේ අම්මයි තාත්තයි දෙපැත්තේ දාණය ඔක්කොම එකතු කරලා ඒ ධනෙ එකතු කරලා වැහුවට පස්සේ සතුරලකින් මෙහා පැත්ත මෙහා පැත්ත දෙන්නේ තරම් වස්තුව. මේ දෙක මැද ආසනය පනවනවා දානේ වල ගන්න. එතනට පස්සේ අර පුරාණ දූත් කාවෙවිල කියනවා. ඒගොල්ලෝ ඇවිල්ලා කොමරි පපා කොමල පපා ඒගොල්ලෝ කියනවා ඔයා ඔය භාග භ්‍රමචර්ය රකින්නේ ඒ සුවංගනාවිය අපිටත් වැඩිය ලස්සන දරණි කියලා ඒගොල්ලෝ. ඒකේකට මේ විරට්ටබල ආම්බු කියන නංගී මම භ්‍රමචර්ය රකින්නේ එහෙම දෙයකට නෙවෙයි කියනකොට අර ගොල්ලන්ට කලන්ත ඇදලා වැටෙනවා. යන්නේ නම් කියලා කතා කරපු නිසා. ඊට පස්සේ ඒ ගමනිකාවලදී අම්මා කියන පළයක් යන්න කියලා එවිලවල ගන්න. ඊට පස්සේ මේ වැහුම් අරවල පෙන්නනවා මෙන්න මෙච්චර ධනෙ. රටපල අනුලෝ කියනවා දැන් 11 මාරක් පැනලා මම එනම් පිටපත යන්න. දාන දෙන්නේ නැහැ දැන් මේ බයිලන්නේ. එතකොට විජහට අම්මයි තාත්තයි කරන්නේ දාන ටිකක් දෙනවා. දාන ටික දුන්නා පස්සේ මේ ශානේ වළඳලා අම්මට තාත්තටයි පොඩි හින්ට් එකක් ගහගෙන ගෙදරින් එළියට යනවා. ඒ තමයි මම මේ අරගෙන ආවේ කොහිදෝ මිකවා පාතම්. මික මුරු මොවැද්දෙක් මුෙක් කල්ලන්න උගලක් අතව. හොඳටම දක්ෂ මොවැද්දෙක් නාසදා වා කරන් මිගා. නමුත් මේ මුව පොව්වේ කැවිලා ඌ මේක උගලක් බව දැනගෙන ඒකේ තියෙන හැම විතරක් කාලා උගල ගස ගන්න නැතුව යනවා. එතකොට මෝවැද්දා ඇඬුව කඳුලෙන් බලාගෙන ඉන්නවා. මෝ ඇවිල්ලා කොච්චර දක්ෂද කියනනම් දක්ෂ නෝපවුවේ හැම කාලා උගල ගස ගන්න නැතුව යනවා. ඒ නිසා මේ රූප තිබුණාට රූප බැලුවට කමක් නැහැ. නමුත් ඒ රූප බලනකොට රාග ద్వේෂ ආදී පහළ වෙනවා. ඒ වෙනුවට අරසක ස්ථානේ මේකයි කියලා දන්නවනම් ඒ රූප බලලා අරසක ස්ථානේ ගියාට පස්සේ අර රූප වෙලීමේ අකුසල් ඔක්කොම කපලා දාන්න පුළුවන් නිසා පුළුවන් නම් හැම කපන් උගුල බැස ගන්න නැතුව. මොකද හැමත දෙන්නේ අම්මා අප්පවත් දෙන්නේ නැති જાති රසමසෝල. අවයන්න ගන්න බෑ හැම. අර මොවැද්ද දානෝදී පුළුවන් නම් කපන් මේක ඇතුලේ කොක්ක තියෙනවා කියලා දැනගන්න. දැන් අපි වෙලා තියෙන ජීවමන් ගෙඩිය පිටින් කන. කාපු ගමන් කොක්කේ. ඔය ටික ටික කන. කනකොට ඇතුලේ යකට ගෑල හම්බෙනකොට දැනගන්න දැන් කිට්ටු වෙරුවා. දැන් අතහැරලා පළ. ඒසොළු මොහෙද්ද ඈ ගහගෙන ඉන්නේ. දැන් මොහා ගියාට පස්සේ දැක්කට පස්සේ ඈ ගහගෙන මේ වගේ මාතයා අපිට හැම දාලා අපි මේ අරයා දකින්න ඉස්සෙල්ලා මෙයා දකින්න ඕන කියලා පැනලා කන්න ගියාම හැමත් එක්ක ගිල්ලට පස්සේ මාළුවාට වෙන දේ දන්නවනේ හැමත් එක්ක ගිල්ල ගොඩගත්තට පස්සේ ආයේ මාළුවාට මානව අයිතිවාසිකම් ඉල්ලන නඩු දාන්න වෙලාවක් ඉන්නේ නැහැ නේ. ගොඩේලාට පස්සේ ඒ වගේ තමයි වෙන්නේ. ඒ නිසා රූප බලනකොට මේ ඇහැ අපිට තියලා තියෙන්නේ අපිට රස විඳින්න නෙවෙයි. මේ රූප තියෙන අපිට රස විඳින්න නෙවෙයි. චක්කු විඥානේ වැඩ කරන්නේ අපිට රස විඳින්න නෙවෙයි. ඒ නිසා දවසක සර්වචනාංශයේ මේ වගේ හොඳට ගැඹුරින් බණක් කියාගෙන ඉන්නකොට මායයට තේරෙනවා. දැන් බුදුජානන්සේ මේ රාෂ්ටික ඔක්කොම කියලා දුන්නොත් ඊට පස්සේ මේගොල්ලෝ මායාවේ පාෂයට අහු වෙන්නේ නැහැ නේ. පාට මායා කඩාලා දිනවා. ගොවියෙක් වගේ විශාල මඩ කකුල් දෙක ගහගෙන කෙවිතක් අතේ තියාගෙන අවුල කරේ තියාගෙන කිසිම ආරාධනාවක් නැතුව කෙලින්ම පිටර කඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් ශ්‍රලඟට ඇවිල්ලා අහනවා මහාන මගේ හරක් දෙන්න දෙයක් අද කියලා. ඒතර බුදුරජාණන් පවිතු මාරය තොට හරකුනේ නැති වැඩේ මොකක්ද කියලා. ඒසර මාරය දැනගන්නවා අඳුරගත්තයි. මම හඳුනගත්තා මාරට කරන දේ ලොකම දේ තමයි හඳුනගත්තට පස්සේ යාගේ බල බිඳිනවා. නමුත් මේ මනුස්සයා අඬ හැලයක් පාන. අඬ හැලයක් පානවා කියලා කියන්නේ බුදුරජාණන්ට උජාරු වචනයක් කියනවා. මහාන මේ ඇහත් මගේ නම් ඔබට පේන රූපත් මගේ නම් ඒ පහළ වෙන චක්ක විඥානයත් මගේ නම් ඔබ හිතනවාද මයින් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා. චක්කුම් මම රූපං මම චක්කු විඤ්ඤය මම අත්තිතේ සමන බ්‍රතිනෝද මාන ගැලුමක් කියලා. දැන් මුද්‍රජනන්සේ දීපු උත්තරේට මාර්යා අඳුරයක් පානවා. අපිට මේ ඇහැදිලා තියෙන මාර්යා ඇහැට පෙනෙන රූප පෙන්නලා තියෙන මාර්යා ඒක මේ සක්මණේ ඉන්න ගමන් ඇහි මේ චක් කාය විඥානේ කඩාගෙන චක්කු විඥානයට පහල කරන්නේ මායя නම් ගැලවුමක් උඹට තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා කනක් මගේ නම් සද්දත් මගේ නම් සෝත විඥානයත් මගේ නම් උඹට තියෙන්නේ ගැලවුම කියලා මායя දෙන ලස්සන ප්‍රශ්න ආලයක් බුදුරජාණන්සේට. බුදුරජාණන්සේ සඳහන් කරනවා යෝවදන්ති මම ඉදන්ති නතං මයං ඉදන්ති යමෙක් කියනවා නම් මේ ඇහැ මගේ කියලා යමෙක් කියනවා නම් ඇහැට පේන රූප මගේ කියලා යමෙක් කියනවා නම් චක්කු විඥානය මගේ කියලා අන්න උන්දට කියලා බණ කියපන් මම මේ ඇහැ මගේ කියාගන්නේ මම එහාට පේන රූප මගේ කියාගන්නේ මම ඇහැට රූප බලන්න චක්කු විඥානේ මම කියා ගන්න ඒ නිසා මම දැනගනින් මම ගිය පාර උලකක්වත් ඔබට අල්ලන්න බෑ ඒක නිසා අපි දරුවන්ට ලස්සන ලස්සන රූප පෙන්නකොට කවුද මායя කවුද බුදුහාමුදුරුවෝ දරුවන්ට ලස්සන ලස්සන ශබ්ද අසනකොට ඒකට තෑගි වශයෙන් ඉන්නව ඕක එහෙම නැත්නම් යාර දෙන ස්තුති වශයෙන් කවුද මායя වෙන්නේ කවුද බුදුනේ කාට කාටරි ගන්ධ රස පහස ලබන දේවල් වැඩි වැඩියෙන් දෙනකොට එහෙම නැත්නම් හිතට ලක්ෂණ අදහස් පංචමතාන්තර දෙනකොට අපි කොයි පැත්තද පොදා යලොමත් తీදි කියලා හිතන කොච්චරක් සංවේගී පහල වෙනවද කියලා ඒක අනෙක් පැත්ත තමයි රූප පාසද්දේ පාගන්දේ පාරසේ පයි කිව්වත් බුදුහාමර ඒක පිළිගන්නේ නැහැ. ඒකවල කියන පොට්ටේ කුත්තේ සංයෝගන දැකලානේ. බීරකුත් නිවන් දැක නිසා මේ රූප ශබ්ද ගන්ධ රස වගේ යථා ස්වරූපයෙන් අවබෝධ කරගන්න. අවබෝධ කරලා මේ ඇති වෙන මනාපමනාප දෙකේ තමයි ගැටේදී. රූපේ නෙවෙයි. සද්ද නෙවෙයි, ගන්ධේ නෙවෙයි, රස නෙවෙයි. දකින්නකොටම මනාපමනාව පහළ වෙන්නවත් ඕනේ. ඒක අපිට වළක්වන්න බෑ. ඒක න්‍යාය ධර්මය. පහළ වෙනකොටම මම දැන් මේ කතා කරන්නේ මම දැන් මේ හිතන්නේ මම දැන් මේ කටයුතු කරන්නේ පහළ වෙච්ච මනාපය අනුවයි පහළ වෙච්ච අමනාපය අනුවයි කියලා Tamanටම වැටහුනේ නැත්නම් අසරණයි අනාතයි. ඒක දැනගන්න පුළුවන් විදිහ මේ බලන බැල්ම ASCII. අහන ශබ්ද ASCII මම මේ ශබ්දයට මනාප වුණේ හෝ අමනාප වුණේ හෝ මෙතන මේ දැන් අහම්බෙන් පහළ වෙච්ච මනාපමනාපයක් ඒක ඕලාරිකයි සංකතයි පටිච්ච සම්පන්නයි කියලා. ඒ එතනින් එහාට තමයි කෙලස් තියෙන්නේ. එතෙන් එනකන් කෙලස්. රූපේ කෙලස් නෑ, චක්කු විඥානේ කෙලස් නෑ, ඇහි කෙලස් නෑ. රූපෙට හැට ගැටුණට එතකොමත් කෙලස් නෑ. රාගය හෝ ද්වේෂය පහළ ඒත් කෙලස් නෑ. අඳුනාගත්තොත් ගැලවු මාර්ගයක් තියෙනවා අපව තමන්ගේ ආරක්ෂක භූමිත අඳුරගත්තේ නැත්නම් එතෙන්ද කෙලස්. ඒක නිසා සතුටු වෙන්න පුළුවන් යම් කිසි කෙනෙකුට රූපයක් දැකලා ඒ රූපය පිළිබඳව මට මනාපය පහළුණයි කියලා දන්නවනම් එයාගේ එතෙන්ට එනකන් තියෙන චිත්ත විද්‍යාව බුදු ආමරංගේ එතෙන්ට එන චිත්ත විද්‍යාව දෙකම එකයි. රූප දැක්ක මනාපය පහළ වුණා පහළොන්ට මෙයා දැනගත්ත මට දැන් පරම්පරේ පහළුනේ. ඒක බුදුහාමුදුරන්ට පොච්චයි. ආයේ බුදුහාමුදුරන් කියලා ඒ ඒ චිත්ත වීද වෙනස් වෙන්නේ නැහැ. වහා දැනගැනීමේ තීක්ෂණ බුද්ධිය බුදුජානනාංශ ළඟ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි වගේ අමනින්ද මේක මෙහෙම කරපන් කියන එක කියලා දෙන්න පුළුවන් තරම් මෛත්‍රී බුද්ධිය. කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ඔක්කොටම නැහැ. ඉතින් ඒක නිසා යම් දවසක අපි මේ ඉන්දිය සංවරයට බැසනම් යම් දවසක අපි බැර මේ සීලයට බැස්සන යම් දවසක බයලජ්ජා දෙකට බැස්සන එන්නේ එන්නේ එන්නේ පාදකෝ වනමුඛයක් වාගේ වෙනවා අපේ හිත පෙන්ද නැති කරදර රාශිය දෙන්න බලන්න රූපයක් දැක්කත් ඉසිකක් සබ්දයක් අහුවත් ඉසිකක් බඩක් රසක් පහසක් දැක්කත් ඉසිකක්ම ඒක නිසා යා මේ වෙලාවේදී ආතුර වෙනවා කියලා මම සඳහන් කළා තුවාලේ වනමුකේ බෙහෙත් දාන්න සුද්ධ කරපෙන්නේ. ඒකයි කියන්නේ ඒ කාට රූප නැති කැලයකට වින්දමන වැඩි කරපාන. නැත්නම් මනබන්ධනීය රූප නැත්නම්කට වෙලා හිටපන්. ශබ්ද නැත්නම්කට වෙලා හිටපන්. ගන්ධ රස ඒ වෙලාවේදී ඇත්තටම අමාරුයි. පණමුකේ පාදලා මේ දානකම් මේක ඔද්දල් වෙනවා. මේක ආතුර වෙනවා. ඒ නිසා යෝගාචර දැනගන්න ඕනේ රණ්ඩු කරන්න යන්න එපා. කවුරුත් එක්ක Taman ආතුරයි දැන්. ඒ නිසා මේක යම් මට්ටමකට එනකම් අපි පුළුවන් තරම් අර උත්තර මහානකයා කරපු වැඩේ තමයි කරන්නේ. ඕක නොබලා ඉන්න පුළුවන් තරම්. ඕක නැත්තනකට වෙලා ඉන්න. ශබ්ද නැත්තනකට වෙලා ඉන්න. ගන්ධරස පාස නැති වෙනකොට ඉඳලා බලනවා මේ කාලය තුලද මට මේ අනවශ්‍ය රූප දකින්නට ලැජ්ජාව කියන එක අනවශ්‍ය අනවශ්‍ය ශබ්ද වලට යනකොට බයලජ්ජාව කියන එක ඇති වෙලා තියෙනවා නම් ඒ කාටවත් තේරෙන්නේ තමන්ට බයි තේරෙන්නේ ඒකේ බයලජ්ජා ඇතිවීම සදාචාරවාදී අකුසලයක් කියලා හිතනවා යෝගාවචරය දන්නා මේ භාවනා කරපු නිසා වෙච්ච එකක් කියලා. මට ඉන්නට වැඩි බොහොම සංවේදී මම පොඩි දෙයක් වුණත් මම ඒකට ඒ පිටේ වනේ තියෙන මීමා පඳුරට බයයි වගේ යෝගාවචරය අනික් කට්ටියත් වගේ ඔය ඉන්දිය පිනවීමට යන්නේ නැහැ. එයා දන්නවා යම් කිසි මට්ටමකට ගියාට පස්සේ ඉන්ද්‍ර පිනවීමේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට යාට ප්‍රතිශක්තිය වැඩෙනවා. ප්‍රතිශක්තිය වැඩුණාට පස්සේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් වැඩෙන වෙලාවේ තමයි සම්පූර්ණ ප්‍රතික්‍රියා කරලත් බෑ. සම්පූර්ණ රස විඳලත් බෑ. අහුවෙන අහුවෙන වෙලාවේ ප්‍රශ්නේ තියෙන්නේ අවධානය යොමු වෙන්නේ මනාපමනාප ඒ මනාපමනාප වෙලා මනාපමනාප නොසලක හැදුවොත් අකුසලයට වැටෙනවා කෙලෙස් වලට වැටෙන ප්‍රතිපදාව කැරෙනවා මනාපමනාප දෙක දැනගත්තොත් රූපේ බාහිරේ ඉඳලා ඇතුළට එන එකක් මනාපමනාප ඇතුළේ බාහිරට එන එකක් ඔය දෙකේ අපි ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටිය තමයි අපි හිතන්නේ කෙලෙස් එන්නේ බාහිර ඉඳලා ඇතුළට කියලා නෑ කෙලෙස් ඉන්නේ ඇතුළේ පිටුපිට. ඒක තමන් ළඟ තියෙන එකමයි. ඒක අවුස්සන් නැතුව දැක ගන්න තු කෙල ඒක නිවර කරන්නත් බෑ. ඒ නිසා රූපයක් ඇති වෙනකොටම මේ ඇතුළෙන් එන මේ මනාපමනාප දෙක දැකලා ලැජ්ජ වෙලාවත් බය වෙලාවත් නෙවෙයි එහෙම වෙලා ආරක්ෂක භූමිය මෙතනයි මම මෙතන කියලා තියාගත්තොත් ඔන්න මේ ටික කෙලස් ටික නම් බේරුණා මත්තරත් මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා යාට ඒ gedara වැඩ හම්බ වෙනවා ඊට පස්සේ එහෙම නැත්නම් අතිරේක ප්‍රශ්න පත්‍ර හම්බෙනවා. යොද යොදවල කරගෙන යනකොට තමයි තේරෙන පටන් ගන්නවා මේක අත්දැක්කට පස්සේ යම් ප්‍රමාණයක් මනාපමනාප පහළ වෙනකොටම තමයි කුම්භෝ වාංගානි සකේ කලාපේ සමාදාහම් වික්කු මනෝවිතක්කේ කියලා. එනකොටම ඉබ්බා අඳුට කැටලට ගත්තා වගේ මනෝවිතක්ක පහළ වෙනකොටම මේ රූපේ හොඳයි මේ රූපේ නරකයි කියනකොට එයා අඳු අකුල ගන්න මිස කාඩ පුප්පන්නේ නැහැ. ඉබ්බෙක් යම්මාකාරයක තමගේ කට් එක පාළේ අඳු ටික අකුල ගන්නවා වගේ මේ ඉදurang පිනවීමට එනකොටම ඒක එනවා ස්වභාවයෙන්ම එනවා තමයි අකුල ගන්න කට්ට තියෙනවා. ඉබ්බයි යන යන කරන කට්ට අරගෙන යන්නේ කුඩාරම. ඒ හැම තැනම සති කට්ට තියෙනවා. මොනාරි වෙච්ච එකම ඇතුළට ඇද ගන්න පුළුවන් නම් තමයි තේරුම් ගන්නවා මේ ආරක්ෂක සන්නාහය තමයි බුදුසසුන අපට උගන්වන්නේ මේ සතිය. ඒක තමයි ඉස්සරහට යන ගොඩාක් කූරණ දක්ෂකම් කරනවා. මෙන්න මේක තේරුම් ගත්තනම් ඒ යෝගාවචරය රූප නොබල ඉඳීම නෙවෙයි කරන්නේ. රූප නැතනකට යනවා ඇත්ත. අඩු කරනවා ඇත්ත. මොකද ඒ කීදිත් මත වුණොත් උත්සාහ කළ බලනවා. ඒකේ මනාපමනා වේ පහළ වෙනකොටම මේක සංකතයි, මේක ඕලානිකයි, මේක පරිසම්පන්නයි. මට පුළුවන් ද කට්ට ඇතුලට යන්න කියලා. ඇතුලට ඇදලන්න පුළුවන්. මේකට හැම කෙනාටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. සමාන ප්‍රස්තාවක් තියෙනවා. මේක තමයි මනුෂ්‍යකම් කියන්නේ. කෙලෙස් ඇති නොවීමට කටයුතු කරන්න පුළුවන්. ඇති වෙන්න කටයුතු කරන්න පුළුවන්. ආනේක ක්‍රියාත්මක කරන ගත්තට පස්සේ තමයි යාර තේරෙන පටන් අරගන්නේ මෙතෙක් කල නොකරපු ಜಾති විනෝදාංශයක්. මේක කල නොකරපු ಜಾති සෙල්ලක් කරනවා. මෙතෙක් කල නොකරපු ಜಾති විප්ලවීය පැත්තක් මේක තියෙන්නේ. ඒක කරන්න ගියාට පස්සේ යාට එන ප්‍රතිශක්තිය තමයි නැත්නම් ප්‍රතිදේ හැදෙනවා මොන්න කෙලසෙන තැනකට ගියා ඒ දේ දෝෂයක් නෑ Taman අතේ දෝෂේ තියෙන්නේ එක්ක බැරන නොකේ නිකන් ඉන්නවා එහෙම නැත්නම් ගියානේ ආරක්ෂක භූමිය අරගෙන යන්න ඕනේ Tamanගේ අට්ට අරගෙන යන්න ඕනේ සතිය තියා ගන්න ඕනේ එහෙම කරගෙන ගියාට පස්සේ අපිට මැරෙන්න ඉස්සර වෙලා මේක දිනු කරගත්ත නැත්නම් පුරුදු කරගත්ත කෙනෙකුට තව එක්කෙනෙකුට මේක කියලා දෙන්න පුළුවන් නේද හිතන්න එපා මුළු ලෝකෙටම කියන්න පුළුවන් කියලා. හිතන්න එපා බෞද්ධ රාජ්‍ය හදන්න පුළුවන් කියලා. මේ ගැඹුරුකම තේරුණා තේරෙනවා ඒව කරන්න බැරි දේවල්. ඒ තමන්ගේම දරුවෙක් වෙන්න ඕනේ කාට හරි එක්කෙනෙකුට. කනට කරලා රහසක් කියලා දෙන්නා වගේ. මේක ඔක්කොටම කරන්න බෑ. පින් ඇති කාට තේරෙනවා. කරපන් කියලා කියලා දුන්නනම් ඒක නිමි પરම්පරාවට යන්නේ. නැත්නම් ධර්මේ නෑ කියයි බුදුහාමයි බුදුහාමයි කන් ඉන්න කියයි මේ নানা ආකාර දේවල් කරයි තමන්ගේ අරසව දන්නේ නැහැ. ඒක නිසා කිරි ගහකට මෝල් ගයිනොත් කිරින්නේ යම්සේද ඒ වගේම රාගය ඇති මනුස්සයාට පුංචි රූපයක් දැක්කම කියනවා. නමුත් යම් දවසක බුදුමන අහලා ක්‍රියාවත් කරපු කෙනෙකුට තේරෙනවා රූප නොබල ඉඳ නෙමෙයි බුදුහාමතුරු මේ කතා කරන්නේ රූප බලලා කෙලෙස් වෙකිරීමක් එන්න එනකොටම මනාපමනාප එනකොටම තමන්ගේ මනෝවිතක්ක කට ඇතුළට අඬු ඇද ගන්න ඉබ්බෙක් වගේ කරගන්න පුළුවන්කම තියෙන මනුස්සය තමයි යෝගාවචරය කියනම ගැලපෙන්නේ. ඒ නිසා අද දවසේ බණ මේ කරගෙන යන වැඩ අනුව තමන්ගේම අරසාව තමන් අතේ තියෙනවා කියන ඒ ආත්ම විශ්වාසයේ දිනුනෝ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සිල් දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි ඊයේ වගේම පෙරේද වගේම මේ වෙලාවේ විනාඩි සල්පයක් කරගනිමු. එත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමෙන් පින් අනුමෝදන් කරන්න මුදිතා කීර්තියෙන් අනුමෝදනා කීර්තිය. එත්තාවතා චගම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චගම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං තිත්තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉම්මිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපානපත්ත්‍ය විපිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ධර්මනිපානපත්තියා සාදු සාදු සාදු සෝපත්‍ත්‍වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං සාදු කමාමි කමිතබ්බං සුපත්තිත්වා සුපත්තිත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු